සාකච්ඡා කෙරුවන් සරණයි. ඉතලදත් තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට යන්න බලාපොරොත්තු වෙන්නේ. විපුරුත් පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සභාව ආරම්භ කරමු. ආරාධනා කරමු. ලිඛිත ප්‍රශ්න සභාවකට කිරීමෙන් සතිವಾರයේ ආරම්භ කර දෙන විදිහට. ඒක තමයි ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ පරිණාමක භාවනාව කරමින් සිටින විටදී ආශ්වාස ප්‍රාශ්වාසයේ නිරීක්ෂණය කළ සතිය පවත්වාගෙන භාවනාව කරද්දී ශරීරයේ සැහැල්ලු බවක් දැනි, තද එළියක් දැනිනි. සමුදුරටත් භාවනාව කරද්දී අධික ලෙස ඉහින් කමින් දහදිය දැනිනි. ශරීරයේ පෙත්වන කර්මත ගාඩිය දැනුනේ. භාවනාව අත නොහැරී ආනාපාන සතිය සතියෙන් කර ගියෙමි. එවිට තද උක්කාරයක් වැනි ගතියක් පැමිණි බව හැඟිනි. භාවනාව තවදුරටත් කරගෙන ගියෙමි. එවිට ඉවසීමට බැරි ඉතාමත් සැර ගඳක් දැනේ. මේ ගඳ මට ඉවසා ගැනීමට බැරිව භාවනාව අතහැරීමි. ඔක්කාරය හා ධාර්ය දැමීම මා සිටුවේ මාගේ සීනි අඩු වී ඇති බව කියා සිතා මම භාවනාව අවසානයේ බ්ලඩ් ටෙස්ට් එකක් කළ විට ඒ සාමාන්‍ය ප්‍රමාණයේ තිබිණි. ස්වාමීන් වහන්සේ මගේ අත්දැකීම ඔබ වහන්සේට පැහැදිලි කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. පෙනුවන් සරණයි. ඉතින් මේ වගේ ඒවා තවදවත් ඉදිරියට බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙන්න වෙනවා. මේ විවිධ ඇහෙන් පේන දේවල්, කනෙන් ඇහෙන දේවල්, නාසයෙන් දැනෙන දේවල්, දිවෙන් දැනෙන දේවල්, කයෙන් දැනෙන දේවල් හිතා ගන්න බැරි දේවල් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන හැම වෙලාවෙදීම භාවනාවට ශ්‍රද්ධාව තියනවාද? සතිය තියනවාද? සීල කැඩෙනවාද කියන එක බල බලා ගියාම ඔයිට වැඩි උද්වේගකර තත්ත්වෙ එන්නේ ඒක තමයි භාවනා පිළිබඳ විශ්වාසය සහ ආත්ම විශ්වාසය වැඩි. ඉතින් මේක කරගෙන යන්න බැරි මේ පරිශීලන ඉදිරියට කරගෙන යන්න බැරි කාය ආසාව සහ ජීවිත ආසාව නිසා. ඒකට බය වෙලා භාවනා කරනවා. එන්නම නැත කළ බලනකොට පේනවා නිකන් නැත කරන්න හේතුවක් තිබිලා නැහැ. හිත කලබල වෙලා. ඉතින් මෙහෙම අපටාන සුද්ධ වුණත් නැතත් ටිකට භාවනා කරනවා නම් අනිත් දවසේ එයි ඒ තදබල ගඳක් ආවට තදබල ධාඩියක් දැම්මට තදබල දේවල් ආවට යම් ප්‍රමාණයක් කරගෙන ගියානේ ඊට පස්සේ නැගිටලා බලනකොට එහෙම හිතපු විදිහේ සුගර් ලෙවල් එක බැයිස් මොකුත් නෙවෙයිනේ වෙලා තියෙන්නේ ඉදිරියට වෙන්නේ තව ඕ තත්ත්වයටදීම ඒ දුෂ්කරතාවට මුහුණ දෙන්න පුරුදු වෙනවා පුරුදු වෙන්න වෙන්න තමන්ගේ දැඩිමේ ශක්තිය ප්‍රතිශක්තිය ආත්ම ශක්තිය වැඩි ඉතින් ඒක හිමීට සිද්ධ වෙන්නේ තමන්ගේ ජීවිතයේ තියෙන ආශාව සහ කායික තියෙන ආශාවට සාපේක්ෂව. ඉතින් ඉඳ ගන්නකොටම කාය ජීවිත নিরপেক্ষව වාඩි වෙන්න කියනවා. භාවනා හරියන්න නම් මෙතෙක් ඇතිලා දිනු වෙලා තියෙන ඉන්ද්‍රිය ධර්ම දිනු කරන්න දිනු කරන්න කායේච ජීවිතේච අනපේක්ෂතාව උපට්ඨපේති කියලා කාරණා නමයකින් එකක් පෙන්නලා දීලා තියෙනවා. එන්නේ එන්නේ එන්නේ කොට භාවනාට ඉඳ ගන්නකොටම කාය ජීවිත নিরপেক্ষව නැත්නම් මේ කාය ජීවිතය ත්‍රිවිධ රත්නයේ පූජා කරලා වාඩි වෙනවා. එතකොට ඉවසීමේ ශක්තියක් එළියට එනවා. ඒකට තමයි තේරෙනවා මේක ඉදිරියට යන්න දෙන්නේ නැති අපේ හිත පුදුමාකාර කතන්දර ගොතන්න පටන් ගන්නවා. එක එක එක එක දෙයක් කවුරු හරි මට මාර් කරලා නැත්නම් බ්ලඩ් ෂුගර් එක බහලා නැත්නම් ප්‍රෙෂර් එක නැගලා හිත හදනවා පදහදා දානවා මේ කතන්දර. එල්බටා. එහෙම නැත්නම් ප්‍රපංච කර්මයේ ඉතින් අපිට ඒක පේනවා ඒකෙන් හදාගත්ත දේ පේනවා මේ භාවනාවේ ඉදිරියට යන දින ගමනට වැඩිය Tamange හිත මේ කියන කයි කතන්දර අහලා භාවනා කරලා කවුරුත් ඒක කරන ඒක කාටවත් එහෙම පළවෙනි සැරේ මේක විසඳෙන්න වෙන්නේ නමුත් කරලා කරලා කරලා Taman තුල මෙන්න විශ්වාසය තුලින් තේනවා මේ කාය ජීවිතයේ තිය ආසාව තියෙන තාක්කල් අපි අතරමඟදී සත්න පාවා දෙනවා අතරමඟ සත්න පාවා නොදී ඉදිරියට යන්න නම් ඉදිරියට යනකොට ත්‍රිවිධ රත්නයේ ඉදිරියට තමන්ගේ කාය ජීවිතේ নিরপেক্ষව නැත්නම් පුදලා වැඩේ පටන් ගන්න එක තමයි සම්ප්‍රදාන කුල ඕකට දෙන උත්තරේ. දෙන්නේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාගේ ආශ්වාස ප්‍රාශ්වාස මත සතිය පිහිටුවා බලා සිටින්න. ආශ්වාසය ප්‍රාශ්වාසය ස්ථාන දෙකක් මුල් කරගෙන දැනීම වෙනුවට මාගේ මුහුණ පුරාවට ඉතාමත් ප්‍රබල සෙන්සේෂන් එකක් ඇතිවේ. මේ නැවත නැවත ඇතිවේ. එවිට ආශ්වාසය සිහින් හුස්ම රැල්ලක්සේ දැනුණා වෙනුවට එය කදම්බයක්සේ නාසය දෙසට ගමන් කරන බව එයින් සිටවනසේ දැනේ. එන නොනවත්වා සිදුවන ක්‍රියාවලියක්සේ දැනුණ අතර එහි සීමාවක් නැති ක්‍රියාවලියක්සේ පෙනේ. ඒ සමගම බොහොම නිශ්චල ප්‍රභාෂ්වර තිරයක් දෙස බලා ඉන්නාසේ දැනිනි. ඔබ වහන්සේ පැවසූ පරිදි ඒ දෙස මා බලා සිටියෙමි. ඒ තුලට ඇල්මක් තිබුණාද නැද්ද කියන්නට නොතේරේ. නමුත් ප්‍රශ්නයක් නොවේ. ඒ සමගම මාගේ ශරීරය තුල විදුලි සැරයක් මෙන් හැඟීමක් මතුවේ. මෙම සම්පූර්ණ ක්‍රියාවලිය නැවත නැවත මතුවෙමින් පවතී. මාගේ හැඟීම මේ මේ දේ දැනීමක් පමණක් දැන ගැනීම පමණක් ප්‍රමාණවත් බවයි. මම එසේ සිටීම හරිද වැරදිද දැන ගැනීමට කැමැත්තෙමි. සමුණක් දිහාවට භාවනා මනස්කාර කියදනකොට හරිම ඉස්ලාම් පෙන්නන්නේ සතහනක් විදියට. ටික වෙලා ගියාට පස්සේ සතහන එක එක ආකාර වලටපත් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ සටහන් සහ ආකාර වල ඊකාව දිනන අවස්ථාව තමයි ස්වභාව ලක්ෂණ නැත්නම් සබා අරමුණේ ගති අරමුණේ භාව පෙන්වන්න පටන් ගන්නවා. ඒක මේ බලන ඉන්නකොට හිත ඇතුළට යන්න යන්න යනකොට ඇති වෙන අවස්ථා තුනක් කියලා සාමාන්‍යයෙන් මේ මූල ධර්මානුකූල පිළිතුරු. පිළිතුරු දෙනවා ඕක ආකාර පඤ්ඤාති කියලා කියන්නේ. ආකාර පඤ්ඤාති කියන්නේ බලන් හිටපුදී Taman හිතාගත්තේ නැති ආකාරවලට විකාරවලට එහෙම නැත්නම් විපරිණාම වලට රූපාන්තරණ වලටපත් වෙනවා. අපි හිතන්නේ මේක මෙහෙම වෙන්න ඕන කියලා. එහෙම නෙවෙයි. ආකාර කෙලවරක් නැති ආකාරවලටපත් වෙනවා. එතකොට පේනවා මේක මට පාණයක් නැහැ කියලා. මම දන්න හිතා ගන්න පුළුවන් ආකාර පන්නලා යනවා. ඒ ඒ කාය නිරපේක්ෂව කාය ජීවිත නිරපේක්ෂ ඉදිරියට ගියොත් ඒ වගේ ස්වභාවයේ කියන්නේ වගේ ස්වභාවික ගතිය භාව ලක්ෂණ එහෙම නැත්නම් ගති පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ ඒ මට්ටම් තුනට ගියාට පස්සේ තමයි ඒ යෝගාවචර හිත සම්තතිය දැක ගැනීමේ අනිත්‍යත්වය දැක ගැනීමේ සුදුසු කම් ලබන්නේ. ඒ නිසා අපි ආධුනිකයෙකුට භාවනා උපදෙස් දෙනකොට එයාගේ අවධානය යොමු කරන්නේ අරමුණේ සටහන බලන්න. සටහන බලනවා කියලා කියන්නේ කැමරා ෂොට් එකක් වගේ නේද? ආකාර බලනවා කියලා කියන්නේ වීඩියෝ ක්ලිප් එකක් වගේ නේද? ඒ සටහන් කාලානුරූප වෙනස් වීම වෙන්න පටන් සාමාන්‍යයෙන් වීඩියෝ නිශ්චල ඡායකට වැඩිය විස්තර පේනවා වීඩියෝ ක්ලිප් එක. ඒ නිශ්චල ඡායාව කාලානුරූප වෙනස් වීම තමයි වීඩියෝ එකේ සටහන් ආකාර වශයෙන් පෙන්වන්නේ. ඒ ආකාර බලන් හිටියට පස්සේ තමයි තේරෙන්නේ ඒක එක අංශුවක් එක එක ක්‍රියාවලියක් එක එක වැඩපිළිවෙලක් ක්‍රියා කරන ඒකටම ආවේනික ගති භාව ස්වභාවන්ව ඒ ස්පෙસિෆික් කැරක්ටරිස්ටික්ස් ඒකටම ආවේනික ලක්ෂණ දකින්න පුළුවන් ඉන්නේ සටහන ආකාර දකින්න. ආකාර හරහා යන්නේදී. ඉතින් මේ සටහන් ආකාර විවිධාකාර පෙන්නකොට ඒක දරානින්න බෑ. පුරුදු නැති මනසකට. එයා බලාපොරොත්තු වෙන්නේ මේ ආකාර විතරයි කියනකොට ඒ ආකාර නැත්තම් එයා හිතන විකාරයි කියන. එහෙම නැත්නම් ඒක වෙන්න බෑ. කොහොමද ඒක වෙන්නේ කියලා අර තර්ක මනසට උත්තර දෙන්න ගියාම සත්‍ය පාවා දෙනවා. භවනා පාවා දෙනවා. ඒක එක පැත්තකින් ජීවිතේ තියෙන ආසාව. කාය ජීවිත ආසාව. අන්තික අපි දන්න විදිහට විතරයි මෙයා හැදෙන්න ඕන කියලා අපි හිතනවා. එහෙම එකක් නැහැ. මේ භාවනාවේදී එහෙම එකක් නැහැ. අන්නේ ආකාර පඤ්ඤාත්තියට ආකාර දැකීමේදී ඒක දිහා විනිශ්චය නොකර ඒක දිහා තීන්දුව නොකර බලන්න ඉන්න පුළුවන්කම එන්නේ මේ කාය ජීවිත নিরপেক্ষ භාවයෙන් මේ කය මගේ වුණාට ඒකේ ආසල් ප්‍රසවාසී මට ඕන තැන නෙවෙයි මූණ පුරා පේන්න පුළුවන්. ඒක බාහිර වෙන්න පුළුවන්. ඇතුළත පේන්න පුළුවන්. ප්‍රිය වෙන්න පුළුවන්. අප්‍රිය වෙන්න පුළුවන්. ගොරෝසු වෙන්න පුළුවන්. සිව් වෙන්න පුළුවන්. මේ ඕනි ආකාරයකට යන්නේ දැනෙන්නේ. ඉතින් අපේ මනස මේ ආකාර පහෙන් 11න් පහයි කැමති කියලා හිතන්නේ. හරි කියලා හිතන්නේ. අනික හයම හිතන්නේ විකෘතියක්. වැරදිලා, පෙරදිලා කියලා. ඒ නිසා අපි වදී අත්දැකීමට සාධන නැහැ. ඒ අත්දැකීම විකාරයක් කියලා හිතලා අපි නැගිටලා යනවා. ඉතින් ඒ තාක්කල් අපිට මේ ආසත් ප්‍රසාර කියන එකේ ආනාපානයේ ප්‍රകൃතිය හැඩ හැඩතල ටික දැක් ගන්න හම්බ වෙන්නේ අපේ තර්ක මනස ඉදිරිපත් වෙලා ප්‍රත්‍යක්ෂේ වසාලන ප්‍රත්‍යක්ෂේ තෝරලා දින මේක හරි මේක හරි කියලා. ඉතින් ඒකට ප්‍රත්‍යක්ෂේ බාල්දු වෙලා තර්ක මනස එහෙම නැත්නම් අපේ ඩිඩක්ටිව් නොලෙජ් එක එහෙම නැත්නම් ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එක අයිය වෙනවා. මේක වෙන්නේ බුද්ධ ආගම දන්න අයට තමයි. ඉන්න දෙයක් ඕන දෙයක් බාර ගන්න කෙනාට මේකේ ප්‍රශ්නයක් නැහැ. ඒ එනදී මැනිල්ලක් තියෙනවානේ මේක වෙන්න ඕන මේක වෙන්න පුළුවන් මේක වෙන්න බෑ කිය. ඉතින් ඒක ඔය නාටකන ධර්ම තියෙන සූචනය. එන දෙයට ලෑස්ති නෑ. ඇයි එහෙම වෙන්නේ කොහොමද? මෙහෙම වෙන්නේ කොහොමද? මෙහෙම නේ වෙන්න ඕනේ. මම දන්නේ භෞතික විද්‍යාව මෙහෙම නේ. මම දන්නේ රසායන විද්‍යාව මෙහෙම නේ. මම දන්නේ ජීව විද්‍යාව මෙහෙම නේ කියලා අපි මන්දි කරන්න හදනකොට අර ප්‍රകൃතියට දිගහැරෙන්න වෙලාවක් ඉන්නේ. ඉතින් ඒ විදිහට උනත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙහෙම වෙවි වෙවි අනිත් දවසේ කමඨාන සුද්ධ කරන මේට වැඩි විකාරයක් ආවත් මම මේක දිගේ හඳෝ නෑ කියලා ගියොත් විතරක් මේ මනසක තියෙන විචිත්‍රත්වය විවිධාංගීකරණය දකින්න පුළුවන්. කල්පනා කරගෙන යන්නේ කරන කොහොමදක්වත් කරන්නේ. කල්පනා හැම වෙලාවෙම පටු. ඒක නිසා කල්පනා කාර්යකට නිවන් දකින්න බෑ. එන්න දෙයකට යටත් වෙලා සද්ධාවෙන් ඊට දුන්නොත් වමනේ කර කර වක්කාර වෙවි හරි කොහොමද යයි. කල්පනා කාර්යය කිට්ටු එකේ එනකොට මෙයා මගෙන් හැරිලා යනවා එකක් බය තනි කර තනි වචනේ බය බය කියන්නේ කෙලස් අනිත් එක මේ ජීවිතයට සහ කාටද තියෙන ආසාව ඉතින් කොච්චර කාලයක් ඇයිද මේ කොයි දේ වුණත් කමක් නැහැ ධර්මේ නාමයෙන් භාවනාවේ නාමයෙන් වෙන දෙයක් වෙන්න කියලා ඇස්සේ ඒක කොහොමඩක්වත් කෙනෙකුින් කෙනෙකුට දෙන්න බෑ තමා විශ්ින් ඒක අදිෂ්ඨාන කරගන්න ඕන දෙයක් වෙච්චාම මම ඊයේ මෙතෙන් යනකම් ගියා තා පොඩ්ඩක් අද යනවා. හෙට තව ටිකක් යනවා. එමේ මේ යනකොට තර්ක මනස පැත්තකට ගිහිල්ලා ප්‍රත්‍යක්ෂයට දැනෙන. ඒ නිසා මීටත් වැඩිය විකාර දේවල් ඒක මේ සාමාන්‍ය මේ වගේ අභ්‍යන්තර ප්‍රශ්න නෙවෙයි බාහිර දේවල් බලන්න සූත්‍ර සීනාද සූත්‍රය කියවන්න දුෂ්කර ක්‍රියා කරනකොට බුදුහාමුදුරෝ මූණ දීපු தත්ත ටික. ඒක සාමාන්‍ය සත්‍ය භාෂාවෙන් ලියන්න බැරි දේවල් තියෙනවා. නමුත් ඒක ලියලා තියෙනවා. මහන්නේ මම මෙන්න මෙච්චරක් දේවල් හරහා ගියා. උඹලට දැන් ඉච්චර යන්න ඕනේ නැහැ මම මධ්‍යම ප්‍රතිපද අපෙල්ලා තියෙනවා. මේ රජකුමාරයෙක් මේ ලියන්නේ. යන්න තියෙන අන්තිම දුක්ඛිත හිතා ගන්න බැරි තත්ත්වවලට ගිහිල්ලා අදිෂ්ඨානය පාවා දීලා නැහැ. මම බුදු වෙනවා කියන අදහස පාවා දීලා නැහැ. ඒක ඔය දැනට තියෙන අය දුෂ්කර ක්‍රියා චිත්‍රයක් තියෙන මේ ගන්ධාරේ පාකිස්තාන වල කෞතුකාගාරේ තාම තියෙනවා. ඒක විස්කරණ චිත්තයක් කියලා කියන්නේ ඒ ඔක්කොම වැහැරිලා ඇට කරට ටික විතරයි තියෙනවා ඇස්තිකේ අදිෂ්ඨානෙ තියෙනවා මේ ඇඟ ඔක්කොම වැහැරිලා ඇට කට පෑදිලා නහර විතරයි නැත් ඉන්නේ ඉඟිල්ල පේනවා කේම පාවා දීලා නැහැ මේට වැඩි දෙයක් වුණත් මම යනවා ඉතින් ඒ අදිෂ්ඨානෙ එන්න තමයි ඔය සාරා සංකේ කල්පලක්ෂයක් දුෂ්කරතා වෙමි වෙමි වෙමි වෙමි ඒ ඔක්කොම ඇකියුමුලේට් වෙවි ඇවිල්ලා තමයි ඒ අවසාන භවයේදී මේක පරීක්ෂාවට ලක් කරලා තියෙන්නේ මර්සිඩස්. අය මොනම රිසර්වේෂන් එකක්වත් නැහැ. මේ බුදු වෙන බුද්ධ පුත්‍රයන් වහන්සේ කියලා නැහැ. අපි වගේ ගැරන්ඩියෝ ගැන, සෙවලියෝ ගැන, නරපංගෝ ගැන කුමන කතා. ඒ නිසා ඒක තමයි එක්ක මේ ජීවිතේ අපි පුරණ පාරමිතාව. එහෙම නැත්නම් අපි ගෙනල්ලා අපි ළඟ තියෙන ආත්ම ශක්තිය, අපි ළඟ තියෙන පෞරුෂත්වය කොයි එකාවත් දැල්තුරු ගන්න එපා. කාගෙන යන එකයි තියෙන්නේ. ඒක කාටවත් බලපෑම් කරන්න බෑ. බලපෑම් කරන්න අයිතියකුත් නැහැ. නමුත් Tamanට පටව ගන්න පුළුවන් කවුරු මොන જાති කිව්වත්. ඉතින් ඒකට තමයි කියන්නේ උදේකලා වෙලා Taman හිතා ගන්න මේ මේ ගමනේ මොන දේ ආවත් මම ඒකට සූදානම් වෙලා යනවා කියන එක අපි දැනගත්තත් නැතත් එන්නේ එන්නේ එන්නේ අපේ ප්‍රතිශක්තිය වැඩේ. රිට්‍රීට් වලින් රිට්‍රීට් වලට යන්න යන්න අපේ සති ශක්තිය වෙනවා වෙන දෙයක් කොයි දෙයකට මම මොන දෙන්න ඕනයි කියලා. ඉතින් ඒක තමයි අපි මේ ස්වභාවික කර්ම වෙන්නේ. අපි එන පරිසරයට හැඩ ගැහෙන්න පුරුදු වෙන්නේ ඒකෙන් තමයි. ඒ නිසා මේවා හිතා ගන්න බැරි තත්ත්වයට කියනා ගොඩක්. කියා ගන්න පුළුවන් තත්ත්වෙ නම් තාම අතනට බහැලවත් නැහැ. අතන බැසර පස්සේ කොයි දේ වෙනවද කියලා කියන්න බෑ. ඒක නිසා ලෑස්තිලා යම් කියන එක තමයි කියන්නේ. කියන්නේ. වහන්සේගේ ප්‍රශ්නේ වගේ ප්‍රශ්නයක්. හැබැයි මට ඒකත් එක්ක ඊයේ ස්වාමීන් උත්තරයක් රිලේට් කරන්න කමක් නැති මේ වෙලාවේ. මට ඒ ප්‍රශ්නේ මගේ ප්‍රශ්නයක් කියලා <laughs> කියන්නේ. නෑ ස්වාමීන් වහන්සේ නෑ කියලා දෙව ඇහෙන්නේ මේ මට ඇහෙන්නේ නැත්නම් හිතන්න මික්සල් අරන අහන අයට කරුණා කරලා මයික් එකෙන් කතා කරන්න අහගෙන ඉන්න කරගෙන ඉඳලා. වාස්තවස ඒ කිය මුලින් ඉඳලම කියන්නේ මේ ප්‍රශ්නේ මගේ ප්‍රශ්නයක්ද නැද්ද? මගේ මේ ඉස්සෙල්ල ස්වාමීන් පිළිතුරු දුන්නේ මගේ ප්‍රශ්නයකට. ඒ ප්‍රශ්නය සම්බන්ධවම මට ඊයේ දීපු උත්තරයක් රිලේට් කරන්න ඕනේ. ඔව් ප්‍රශ්නයක් නැහැ. ස්වාමීන් වහන්සේ අර දැන් අපි භාවනා කරනකොට රූපන් අකුසල් නොයෙක්නා කුපන්නක අකුසල් ගෙවෙනවා කියලා කියවනේ ස්වාමීන් වහන්සේ. ඒකට උපන්න කුසල් අකුසල් ගෙවෙනවා කියන්නේ අපි අරමුණේ සිත පැවැත්ීගෙන ඉන්න වෙලාවට ඔය ඇවිල්ලා ඇවිල්ලා යන අය හින්දාද නැත්නම් අරමුණේ තියාගෙන ඉන්නකොට ඒක හරියට මට හිතෙන්නේ දැන් අපි ස්ටේජ් එක ස්ක්‍රීන් එක වහලා පිටිපස්සේ ඉන්නවා ආටිස්ලා. හැබැයි එක්කෙනෙක් දෙන්නේ කැවිලා බලනවා ඔඩියන්ස් එක දිහා. එතකොට හැමෝම පේන්නේ එක්කෙනෙක් දෙන්නේ මට කැප්චර් වෙනවා. එතකොට ඒ කැප්චර් නොවන අයද ඔය අපි අකුසල් ගෙවනවා කියන්නේ නැත්නම් tire පිටිපස්සේ ඉන්න ටික දෙනාව එහෙම තියාගෙන ඉඳීමද අකුසල් වෙන්නේ. දෙකම දෙකම වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි යම් පෙර ආත්මයක හෝ ජීවිතේ මීට කලින් එහෙම නැත්තම් කියනවා නම් අපි පුංචි කාලේ යමක් කරලා තියෙනවා. මොකද ඒ අකුසලය බැහිමක් සිදෙනවා විපාක භාවයටපත් වෙනවනේ. මෝරණවනේ. දැන් මේරුවට පස්සේනේ විපාක කියලා කියන්නේ පාක කියලා කියන්නේ පැහැෙනවා කියන්නේ. කරන ස්වරූපේ නෙවෙයි ආපහු වෙන්නේ අපට. ඉතින් ඒ නිසා දැන් අපිට මතක නැහැ අපි එහෙම දෙයක් කරපුවා. දැන් අපි බොහොම අහිංසකව භාවනා කර කර ඉන්නවා. ඒකට මේ ඇඟ අඹරනවා, කපනවා, කොටනවා, තලනවා, හිතන මොන විදිහක සම්බන්ධයක් නැහැ මේකට මට මට හරිනම් එන්න ඕනේ මේකට සපෝට් එකක් මේක හොඳ වැඩක් කරන්න කියලා. කද්දාකත් එහෙම වෙන්නේ ඒ එන්නේ හේතු හතරක් නිසා. කර්මජ හේතු තමයි ඔය එකක් අපි කියන්නේ. ඒකේ චිත්තජ හේතු තියෙනවා. අපේ හිතේ පටන් ගන්නකොටම ඒකේ පටන් ගන්න වෙලාවේදී චිත්ත ස්වභාවය. ආහාර අපි ගත්ත ආහාරය ඍතුව. එතකොට මේ හතරේ කම්බිනේෂන් එක තමයි අපිට පේන්නේ. ඉතින් අපිට ඍතුව වෙනසක් නම් අපිට පේනවනේ රත් වෙනකොට මේ ඉර පාලා තියෙන හැටි හිතන්න පුළුවන්. සීතල නම් කියලා ඍතුව අපිට රෂනලයිස් කරලා බලන්න පුළුවන්. ආහාරත් හිතා ගන්න පුළුවන්. අද විශේෂ ආහාරයක් ඇවිල්ලා තියෙනවා ඒක හොඳයි නරකයි. දැන් චිත්ත tattiyat හිතා ගන්න පුළුවන්. මම පටන් ගන්නකොට හොඳ මූඩ් එකේ ආවේ. නැත්නම් මම අද පටන් ගත්තේ හොඳ මූඩ් එකේ නෙවෙයි කියලා. ඒ තුනටම දාලා බැරි නම් කියන කෙනා කර්මයට දාන්නේ. අර මුල් තුනටම දාලා බැරි නම් විතරක් රීසන් අවුට් කරන්න කියන මේ කර්මානුරූපයක් වෙන්න ඇති කියලා. ඉතින් ඔය විදියට report කරනකොට පේන්නේ ඔව්ව ඒ කර්මද චිත්තද උතුද නැහැ. චිත්තද උතුද ආහාර වලට ගැලපෙන්නේ නැහැ. මොකද්ද එක්ස්ට්‍රා ඕඩිනරි එකක් වෙන්නේ. එතකොට නිකන් හිතා ගන්නවා අපේ වාසියට මේ කර්මජ හේතුවක් වෙන්නේ නැති මම පැට කරපු එකක් වෙන්නේ නැති. ඒ වෙලාවේදී මම මැනලා කියලා නෙවෙයිනේ කරන්නේ. අමන ක්‍රමයෙන් කරන්නේ. දැන් මේක එනවා. දැන් ආවට පස්සේ කර්මයේ ගෙවුනට ඒ විශේෂයි මට මනාපමනා පහල වෙනවා. අපරාධි භාවනා කරනකොට මට කරදරයක් ආව නැද්ද කියන කොටන් කියලා අමනාපේ පහල වෙනවා. එහෙම නැත්නම් හොඳ දෙයක් අවිලලා මට මේක නැවත නැවත වෙනවා හොඳයි කියලා ඒ ගෙවෙන කර්මය නිසා මේ වෙලාවේ මනාපමනා පහලුත් ඒ මතින් ආය කර්මයක් රැස් වෙනවා. එනිසා ඒක ගෙවෙන්න ඇරලා මේකට මේ භාවනා කරලා ඔය ඉන්න පුළුවන් ඔකට හැප්පෙන්න යන්න එපා ප්‍රතික්‍රියා කරන්න යන්න එපා ඇසියුම් කරන්න ඔය විචාර කියලා එක නොදැක්කා වාගේ නෑ වුණා වාගේ ගියොත් ගෙවිච්ච කර්ම ගෙවෙයි අර්ථ රැස් වෙන්නේ නෑ ඒක තමයි යෝගාවචරගේ පරම යුතුයකම කවුරු මොන තාලෙන් Tamanta කරදර කරා ඒකෙන් අන්තයෙන් කර්ම රැස් කරගන්න එපා මේක විච්ච කරුණ දැන් මෙයා මට බණින්නේ නමුත් මේක නෙවෙයි බණින්න හේතුව පරණ දෙයක් මෙයා ඒජන්ට් කෙනෙක් විතරයි මෙයත් එක ඔබ මොකටද මට මේ වෙලාවේ මෙන් බලන්නේ කියලා ගහපා දීලා ඇති වැඩක් නැහැ. මෙහා කර්ම ශක්තිය අනුව ක්‍රියාත්මක වෙච්ච එක. මට කරන්න තියෙන්නේ ඔබටත් මේට පස්සේ මේ කර්ම නොවැටේවා. බයින පුළහර බැනපන්. මං පුළුවන් කරබන ඉන්නවා ධර්මේ නාමයෙන්. සාධාරණත්වේ නාමයෙන්. ඉතින් එතකොට වෛරෙන් වෛරේ සංසිඳෙන්නේ අවෛරෙන් සංසිඳනවා මෙයත් සංසිඳනවා මගේ කර්ම ගෙවුණා අලුතෙන් කර්ම රැස් වෙන්නේ. ඉතින් ඒ දේ කරන්නේ වර්තමාන මොහොතේ කර්ම රැස්ම කිරීමේ පාඩම ඉගෙන ගන්න කෙනාට විතරයි ওই පාඩමට සුදුසුකම් ලැබෙන්නේ. මේ මොහොතේ අරමුණේ පවත්වාගෙන යෑමේ දක්ෂකම තියෙන සතිය තියෙන මේ මොහොත පිරිසුදු කරගත්ත කෙනාට විතරක් පේනවා. ඒ වුණාට පිටින් කරදර එනවා. ඒක කර්ම හේතු වෙන්න පුළුවන්. ඒකෙන් අලුතෙන් කර්ම රැස්ම කර සිටීම තමයි යෝගාචරයේ තියෙන කර්ම යුතුයකම. ඉතින් ඉවසීම කියලා කියනවා. නැත්නම් දැරීමේ ශක්තිය කියලා කියනවා. ප්‍රතිශක්තිය කියලා කියනවා. ඇසත්තේ නමුත් පොට්ටෙක් වගේ ඉන්න කතාව කියනවා මෙතනදී. කන් ඇත්තේ නමුත් වීරෙක් වගේ ඉන්න කතාව කියනවා. පණ ඇත්තේ නමුත් මැරිච්ච මිනිහෙක් වගේ හිටපන් කියනවා. බය අඩුකමක් වගේ පේන. මේ යෝගාවචරය දන්නවා දැන් මේ given එකකින් අලුතෙන් කර්මයක් රැස් කරගත්තොත් ආයෙ ඉදිරියට මේක බෝ වෙනවා. අලුතෙන් බීජ තැම්පත් වෙන නිසා ඒ වෙලාවේදී මේ පැමිණිච්ච එක යා හොඳට ගන්නෙත් නෑ නරකට ගන්නෙත් නෑ බේරෙනවා. නමුත් පස්චිම භවකයට මේ ජීවිතේම කර්ම ඉවන කෙනාට ඒකේ සතුටක් ඇති වෙනවා. කර්මයක් ගෙවුණා මම අලුතෙන් දාගත්තේ නැහැ. දැන් මම ආර්ට් එක දාන්න. අනේ එන්න පුළුවන් හරිය වරින් කියලා. එතකොට එයා කෙරෙහි අසාධාරණ කර්ම ගොඩක් එන්න පටන් ගන්නවා. එයා දන්නවා මේ accounts balance කරන්න හදන්නේ. ඉතින් year end එකේ internal audit යන්නේ දැන්. ඒක හොඳයි. internal වලට නැතුව external වලට අහුනොත් වැඩේ කේස්. ඒක නිසා පස්චිම භවිකයා බලාපොරොත්තු වෙනවලු මම එන්න තියෙන කර්ම ශේරම ආගුදේ. මම ඉවර කරන මොකද වර්තමාන මොහොතේ හිත පවත්තන්න මම දන්නවා. එන කර්ම ටික වගේ. එතකොට එයා ඒ කර්මයට සාදර වෙනවා. එන්න තියෙන ඔක්කොම මට ණය තියෙනවා ඔක්කොම ගෙවන්න ඉවර කරන්න කියලා. එතකොට එයාට තේරෙනවා මට අසාධාරණ බැනුම් එන්න පටන් ගන්නවා. අසාධාරණ ස්තුතිය එන්න පටන් ගන්නවා. ඒකකත් ඒ කරන මනුස්සයා දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. මේ භාවනා කරන එක දන්නවා මේක account balance එක යන්නේ යන්නදි කියලා. ඒකට පුරුදු කරනවා ඔය අඟුලිමාල වගේ අයට පුත්‍ර ජනස පුරුදු කරලා තියෙන අඟුලිමාල ඔය කර්ම දැන් ඔබ ගෙව්වේ නැතුව පස්චිම භාවිකෙක් නොවි අපාගත වුණොත් ආය බුද්ධ බුද්ධ බුද්ධ පාද කල්ප කොච්චරක් ඔබට ගෙවන්න වෙයිද? ඔක්කොම කවවා. කාගෙන හිටපුවා මිනිහෙකුට උඹ නොදකින්වත් කියන්න බෑ. ඔබ දන්නවනේ ඔබ මේ ජීවිතේම කරපු දේ. කියලා රහත් වෙනකොට රහත් වුණා කර්ම ගෙවෙන්න පටන් ගන්නවා. මිනිස්සු බලන්නේ මොනේ රහතන් වහන්සේ වෙච්චාම ඒ වෙන්න බෑ ඉතින් ඔක්කොමලා වැදගත් පුදාගෙන ඉන්න ඕනේ කියලා. නෑ එයා ගෙවනවා පුළුවන් තරම් ගෙවනවා දන්නවා මේ ජීවිතය ඉවර කරා. ගෙවන්න තියෙනට ගෙන ගෙව්වා ආයෙත් නෑ. ඉතින් ඒ தත්ත්වයට යනකොට ඒ බෝසතාණන් වහන්සේ තමක් තමයි දන්නවනම් නැත්තම් මේ ජීවිතේ මේ අවසාන භවය කියලා ඒ බුදුල අනික් මිනිස්සු වගේ මේ පවට මිනිස්සු ගහන්න එනකොට බයක් මොකොත් නැහැ කියනවා අනිවාර්යයෙන්. ඔය ටික ඇවිල්ලා ඔය ටික ගෙවිච්චා. ඉතින් ඒක සාමාන්‍ය සමාජයේ බලාපොරොත්තු වෙන දා. සමාජ සමාජයේ තියෙන මේ මට වෙන කරදර රෂනලයිස් කරන්න හදන. ඇයි මේ මනුස්සයා මට බන්නේ? එහෙම කන්නේ එහෙම කන්නේ මොකද කරුඹු ඔයලා එනකොට කායින් හරි දඩේ ගෙවෙනවා. කායින් හරි දඩුවම ලැබෙනවා. ස්තුතිය ලැබෙනවා. මේ පුත්කලේ ඒජන්ට් කෙනෙක් විතරයි. පුද්ගල වැඩක් නැහැ. නිසා ඌව පිළිබඳව මනිට කරන්න යන්න එපයි කියලා. ඒක හරි අමාරුයි මේ සමාජ ධර්ම වල කියලා දෙන. මේක එක්ස්ට්‍රාऑर्डिनरी කේස් එකක්. ඊට තේරෙනවා මේක දැන් ඉවර වෙගෙන යන්නේ එන හරියක් වගේ. එයා බලාපොරොත්තු වෙනවා අදාදාන බැනුම් වලින් එන දෙයක් ආවදී මම මේ මාරුවේ දියටි මතු ගින්තර ගෙනියන්න වගේ කබේ විදින්න වගේ වැටෙන්න නැතුව යන්න පුළුවන්ද කියලා අහනකොට පේනවා. මේ ලෝකයේ කොච්චර අඳබාරද කියලා. මේ කොච්චර ලෝකයේ ඊතර ඊතන හේතු කාරණා ගලපන්න හදනවා. මේ කර්මේ සහ කර්මඵලෙ නොදැයි. ඉතින් ඒකකට අහන නඩුවක් මේ කර්මේ සහ කර්මඵලෙ දැනගෙන අහන නඩුවක් ගත්තාම සම්පූර්ණ යුක්ති දෙකක් තියෙන දෙකේ. සාධාරණ දෙකක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ලෝකයේත් එක්ක සෙල්ලම් කරනවා කියන එක මේ පොඩි ළමයින්ගේ වැඩි සෙල්ලමක් වගේ එකක්. සෙල්ලම් ගේක පොඩි ළමයින්ගේ තියෙන පවුලක් කරනවා වගේ. අතර කර්මේ සහ කර්මඵලයේ දැනගෙන ඒ ප්‍රත්‍ය මේ පස්චිම භවිකයේ පැත්තෙන් ලෝකෙ දිහා බලන්න ගත්තොත් එහෙම පේනවා කවදානම් මනුෂයා මෝරයිද කියලා. කවදානම් මනුෂයා ප්‍රත්‍යක්ෂ මුල් කරගෙන යයිද මේ තර්ක ඥාන වලට සහ මේ දැනුමට දැනුමට උච්චතර මහා ලොකු තැනක් නොදී ඒ දෙන්න බැරි තරම් ඒ තරම් අපි දාස වෙලා තියෙන අපේ ඥානෙට. ඒ තරම් අපි දාස වෙලා තියෙන අපේ මේ තර්ක ඥානෙට. ඒක අපි අදගෙන යනවා මේ ප්‍රත්‍යක්ෂ සබහා. ప్రత్‍යක්ෂයේ ඉක්මවලා. ඒ නිසා ඒ ප්‍රත්‍යක්ෂය ඉස්සර කරගෙන තර්ක ඥාන වල පිටිපස්සෙන් ගෙනියන තරම් පෞරුෂත්වයක් හදාගන්නවයි කියලා කියන්නේ. ඒක මේ ලෝකයෙන් අහලා දැනගන්න පූර්ව අදහසක් නැහැ කියලා දෙන්න කෙනෙකුත් නැහැ මේ ලෝකේ. කියලා දෙන එක ධනෙ යුක්තිය ඉෂ්ට කරන්න කියලා දෙයි. නමුත් මේ මගේ කර්ම ටික ගෙවිලා මට ඉක්මනට වැඩි ඉවර කරගන්න ඕන කියන පැත්තට ආවොත් ඒ தත්ත්වයක් වෙනස්. ඒක නිසා මම දන්නේ මේ ආහු රසයටම අදාළවද මම මේ කිව්වේ කියලා භාවනා කරන්න ගියාට පස්සේ හිතා ගන්න ඕනේ භාවනාවේ තියෙන සෑම දුකක්ම සිරිතෙව් දුවකට වැලියා කියලා බාරගන්න. භාවනාදී පැමිණ හැම දුකක්ම ඒක භාවනාවේ යථාර්ථකත්වයට මොකද අපි අවබෝධ කරන්න හදන්නේ දුක්ඛ සත්‍යය. ඉතින් මේ දුක්ඛ සත්‍ය අයින් කරගෙන ගිහිල්ලා ඊටු සත්‍ය අවබෝධ කරන්න හදනවා කියන්න බෑනේ. ඒ නිසා ඒ එන හැමදේම හැමෙන දුක් වෙන එකයි කියලා පිළිගන්න ලැබෙන්නේ. මහසීසාරි ස්වාමීන් වහන්සේ කියන වගේ බරපතල දුකක් වින්දට පහුවෙන්ද එහා පැත්තේ විපස්සනා ඥානයක් තියෙනවා. ඒ දුක මඟ හැදියොත් විපස්සනා ඥානෙ මඟ හැදෙනවා. බුදුන් ගෝලයා කියනවා භාවනාදී ලැබෙන හැම දුකක්ම සිරි දේව දුකට වැඩිය, අගට වැඩිය කියලා බලන කාටවත් කියා පහන්න යන්න එපා. ගේමට කැකයි. වෙන මොකක් කියන්නද? මෙයා කියන ගමනේ කාටද කිව්වයි කියන්නේ මොකක්ද? පිට පිට වැඩි හොඳයි අපි වතු ටික ගන්න ඉවසපන් පපුව කියලා ඔය මේකයි තියෙන්නේ රාත්‍රල් ගන්න බලන්නේ නැතුව තුන්වෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව අවසන් වී එන විට සතියෙන් යුතුව ඇවිත්ෙමි ක්‍රමක්‍රමයෙන් ඇවිදීමේ වේගය හිඳවි ඇවිදීමට අපහසුවක් ආමුත් දිගින් දිගටම ඇවිත්ෙමි කකුල්වල බර ගතියක් කායට නොදැනුණා කකුල් එසවූයේ හා සැගුවේ අධික බරක් ඇති දෙයක් ලෙසයි. නිපසුව එක පියවරක්වත් ඉදිරියට තබාගත නොහැකි ලෙස කකුල් දෙක තද වී ඇති ගතියක් දැනුණා. ස්වල්ප වේලාවක් එලෙසම හිටගෙන හිටියා. ඒ වේලාවේදී කලකිරීම, දුක, අමනාපය, මුසු, මූසල හැඟීමක් ඇති වුණා. ඒ ડિප්‍රෙෂන් වැනි ස්වභාවයක්. එසේ ටික වේලාවක් සිට පල්ලෙහාට ආපසු පුද්ගලයන් දකින විටත් නොකමැත්තක් වැනි ස්වභාවයක් තිබුණා. කිසිවෙක් හා කිසිවක් නොමැති ස්ථානයක තනිවන්නට ඇත්නම් හොඳයි කියා සිතුණා. මේ සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔය එකත් අර පසුබිමට සාපේක්ෂ නැතුව දෙම්බු ගණන් එක එක මරමුස් මූල් වලට යනවා. පස්සේ පරිසරේ පේන්නේ නැහැ මේක. අපාට ඉච්ඡාට පුදුම සතුටක් එන්න පටන් ගන්නවා. මේ ලෝකේ කවුරක්වත් නැහැ. මට තියෙනවා විශේෂ සතුටක්. ඒක රෑ නෑ දවල් නෑ. සමහරකට පොළොව පලාගෙන යන්න හිතෙන තරම් පා වෙච්ච ගතියක් එනවා. ඉතින් මේව ඔක්කොම මේ අපේ තාක්ෂණයට අහු වෙන්නේ නැහැ. ඒක නිසා කර්මඵලයේ කියන මානී කියන නැත්නම් හිතා ගන්න බෑ නේද? ඉතින් සර්බලදාරි දෙයයන් නැති කිව්වම අපේ කියන්නේ. මොකක් හරි අපි එක්ස්ටර්නලයිස් කරන්න හදනවා. ඒ කර්මෙන් සහ කර්මඵලයේ කියන එක එක්ස්ටර්නලයිස් නේ ඉන්ටර්නලයිස් අපිට තේරෙන්නේ නැහැ. නමුත් අපි ඒකට දාන. ඒ නිසා ඒ පාවොක්සාරි ස්වාමීන් වහන්සේ ලියනවා අපි හිතලා බලනවා ඒ එහෙම ඇවිදිනකොට විලම්භු ගැහුවා වගේ වෙලා ගිහිල්ලා ගිහිල්ලා ඉර වෙලා මැෂින් එක හිටිනවා. හිටුවාම නිකන් මොකද ලෝකෙම වෙන ගහට රෝම් පිටිනියක් වගේ මොනම දෙයකවත් සුබ ලක්ෂණ පේන්නම නැහැ. ඒ පාම වෙනවා. ළඟ ඉන්න මනුස්සයගේ දෝෂෙ නෙවෙයි නමුත් ඌත් ඒ වෙලාවට තොට තෝ තැන් ගෑවියන් කියන කාරණේ ඒක තමයි ඒක. ඉතින් ඒකවල පේන්නේ තියෙන්නේ මේක කර්මජත් නෙවෙයි නම් චිත්තජත් නෙවෙයි නම් උපජත් නෙවෙයි නම් ආහාරණත් නෙවෙයි නම් කර්මජ කියලා දැනගන්න පුළුවන් නම් එයා කියනවා නසුත විඥානය ඒක හරියට සර්ප විෂයකට ප්‍රතිවිෂක් වාගේ මෙයාට ලොකු සාන්තියක් කියලා දෙනවා කියලා. එහෙම එකක් නැත්නම් විද්‍යානුකූලව මේක විසඳන්න ගියොත් එයාට බලන්න පුළුවන් නේ චිත්තජ උචුජ ආහාරද විතරයි. කර්මජ හේතුව නැහැ. ඉතින් ඒකට මේක හිතා හිතා ගන්න බෑ. ඒක නිකන් ඉරෂනල් වෙයි. කර්මජයක ධම්මට පස්සේ ඒකෙන් අර මේකෙන් විශ්ලේෂණ කරේ සංඛ්‍යා ඊටම ටික ඔක්කොම කර්මජ හේතු වල දාලා ඒක දෙයට එන්න තේරෙද කියලා කරවන්න නිකන්. එතකොට හැබැයි වග බලා ගන්න ඕන මේක කාගේ හරි බාහිර කෙනෙක් දීපු දුකක් කියන්නේ කිව්වොත් මිත්‍යා දෘෂ්ටිකට වැටෙනවා. මම කරගත් එකයි කිව්වොත් මම ඇත්තටම දුකට කැමති නෑ නේ. මම කරපු එක්කුත් නෙවෙයි. මමයි බාහිරයි දෙකම එකතුලා කියලා කියා ගන්නත් බෑ. එහෙමනම් බාහිර කෙනෙක් හිතනවා එහෙමනම් පිටකිනුට පුළුවන් මට ආවේශ වෙන්න කියලා. පිටකිනුට පුළුවන් මට බලපෑම් කරන්න කියලා. ඒක ඉන්දියාවේ පිළිගැනීමක් තියෙනවලු සර්බරජය දෙයයන් අංශ මට බලපාලා. එතන බණ ධර්ම සම්මන ප්‍රාකුණේ බණ බහනා කරන්නයි මට චිත්ත ශක්තිය දාලමගේ වයර මාරු කරලා නැත්නම් සංඥා මාරු කරලා ඉතින් දැන් ඒක ප්‍රතික්ෂේප කරනවා. දෙකෙන් පරිබාහිරත් නෙවෙයි. ඒ සමමත් නෙවෙයි. අත්තන්තපත් නෙවෙයි, පරන්තපත් නෙවෙයි, අත්තන්තව පරන්තපත් නෙවෙයි. දේවාන්තත්ව නේද පරන්තත්වපත් නෙවෙයි. මේක බාර ගන්න මේ වගේ දේවල් තියෙන නිසා මේ සියල්ල මගේ පාලනය යටතේ නැහැ. මේ මේක තුල විවිධ කෝලම් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒක වෙනකොට පරිස්සම් වෙන්න කාගෙරි හේත් කාගෙරි හේතු කරන්න යන්නත් එපා. ඒකට අනවශ්‍ය ද්වේෂයක් ඇති වෙලා කර්ම රැස් වෙනවා. මට දාගන්න ගියොත් self accusation එකක් එනවා. මම කාලකන්‍යයි කියලා. ඒ මොකක්වත් නැතුව ඒකට වෙන්නේ වර්තමාන මොහොතේ හිත ගැලිනවා. මේකට මොන දෙන එකයි තියෙන්නේ. මේක වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා මේ මත්තේ ආයේ මනුෂ්‍යාත්මයක් ලැබුණත් ඒ පැකේජ් එකේ තියෙන කැලලක් තමයි යෝග. සියල්ල මගේ පාන්නේ ඇත්තේ නැහැ. අන්නේම ගිහිල්ලා ගිහිල්ලා තමයි තේරෙන්නේ. අපි මේ භාවනා කරගෙන යනකොට අපිට අදාළ නැති ආවේග, අපිට අදාළ නැති emotions අපිට අදාළ නැති දේවල් මේක තුල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට පේනවා මේ මගේ හිත විතරක් නෙවෙයි නිවන් දක්කන්න දනමේ මානව හිතක තියෙන දේවල් ඔක්කොම හරහා යන්න වෙනවා අපිට. ඒක විඳින දුක් හැමදේම පොඩි නියෝජනයක් එනවා. එතකොට පේන්නේ out of the context වගේ. පරිසරයට ගැලපෙන්නේ නැති දෙයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා අපි දුක පිළිබඳව තියෙන ටිකම ගන්නව නෙවෙයි. සමස්තේ වටහර ගන්න ඕනේ. තක්බම් පරිඤ්ඤයයන් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා සියල්ලම ආත්පසීම දතේ කියලා. ඔය කියන්නේ ඔය නිකන් අහ කියන්නේ එකක් ඇවිල්ලා නැත්නම් ෆොරින් මැටර් එකක් ඇවිල්ලා මේකේ වැදිලා. අපිට ඇනලයිස් කරන්න බෑ. නමුත් අපිට පුළුවන් ඇනලයිස් කරලා ඒක කරන්න බැරි වුණාට මේ ලාජි හිත නරක කරන ද්වේෂය හෝ ආසාව ඇති නොකරගන්න එහෙම නැත්නම් මනාපමනාප ඇති නොකරගන්න තමයි යෝගාවචරය උත්සාහ කරන්නේ. හිත සැලෙන්නේ නැති මනසක සැලෙන්නේ නැත්නම් තියාගෙන ඉන්න එතකොට ඒකට රීසනින් එකක් එපායි. කොහොමද මේක වෙන්නේ කියලා. ඒ රීසනින් එක පුදුලිකයි. එයා මොකක් මොන දේ හරි කරලා ගැටුමක් හෝ ආසාවක් ඇති කරගන්න නැතුව මේක වෙච්ච දේ නොවිච්ච දේ කියලා සලකලා යන්න කටයුතු කරන එක තමයි භ්‍රමචාරය පැවිද්ද එහෙම නැත්නම් යෝගාවචරය කියලා කියන්නේ. හතරවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ පර්යාංශයේ සිට මම ආනාපානසති භාවනාව වැඩුවෙමි. මම හුස්ම ගැනීම පිළිබඳව මුල මැද අග බලා සිටියෙමි. මට හුස්ම දැනෙන්න පටන් ගත්තේ නහය මැදට. මට ප්‍රාශ්වාසය පිළිබඳව මෙලෙසම විමසිල්ලෙන් බැලුවෙමි. මෙසේ කිහිප විටක් කළ පසු ශරීරයේ බෙල්ල සහ කර ප්‍රදේශය හා උරපත ප්‍රදේශයේ වේදනාවක් දැනෙන්නට විය. එවිට මම එන ස්ථානය පිළිබඳ අවධානය යොමු කළෙමි. ටික වේලාවකින් වේදනාව නැති වී ගියේ. මම නැවත මගේ අවධානය ආනාපාන සතිය දෙසට යොමු කළෙමි. එවිට නැවත එම වේදනාව දැනෙන්නට විය. මෙය නොකඩවා විනාඩි 30ක් පමණ නැවත නැවත සිදු විය. සෑම විටම වම් ප්‍රදේශයේ පමණක් වේදනාව ඇති වේ. ගරුතර ස්වාමීන් වහන්සේ මේ පිළිබඳ මම කළ යුත්තේ කුමක්ද? තෙරුවන් සරණයි. ඒ කියන්නේ ඕනේ නම් වේදනාව ගන්න පුළුවන් ඕනනම් අමතක කරලා ඉන්න පුළුවන්. මේකට අවධානය යොමු කරොත් වේදනාව වෙනවා. පිළිදෙකට අවධානය යොමුපා වේදනාවක් නැති වෙනවා. ඒකවල පේනවා වේදනා, ශබ්ද, හිතවිලි, ආනාපාන හැම එකම පනවලා තියෙන්නේ. මුඛයට අපි අවධානය යොමු කරන්නේ ඒක ඒකත් එක අපි පටලයි. ඒ කියනවා මානසිකාර සම්භව සම්බේ ධම්ම. අපි මානසිකාරය යොදවන දෙත් එක තමයි අපි කනෙක්ට් වෙන්නේ. ඕනේ නම් ඒක දැනගෙන වෙන දෙයකට මානසිකාරය යොදාගෙන ඉන්න පුළුවන්. මේකේ වේදනාවක් තිබුණාට විඳින් ඉඳවන්නේ නැති කෙනෙක් වාටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට පේනවා යම් වෙලාවක යම් දෙයක් ප්‍රශ්නයක් කරගන්නේ මා විශ්ීම ඒකට මනස්කාරයේ යොදවලා තමයි ඒ මම මම ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ. මට ඕනේ නම් මේ වෙලාවේ සිතිවිලි ප්‍රශ්නයක් කරගන්න පුළුවන්. සත්‍ය ප්‍රශ්නයක් කරගන්න පුළුවන්. ආනාපාන ප්‍රශ්නයක් කරගන්න පුළුවන්. ඒ වෙනුවට මම වේදනා ප්‍රශ්නයක් කරගන්නවා. ඊට පස්සේ මට ඕනකමින් ඒකෙන් ප්ලග් ගලවලා ප්ලග් අන්ප්ලග් කරලා ආනාපානට ගැහුවොත් මේ කියන්නේ ආනාපානට ගැහුවොත් වේදනාව වෙනවා. වෙන දෙයකට දැම්මොත් ආනාපාන දැනෙන්නේ නැහැ, වේදනාව දැනෙන්නේ නැහැ. ඒක ලල්ලෙන් බොයිස් කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් පණවල තියේදී කෝකටද අපි ප්ලග් වෙන්නේ කියන එක කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා. සාරිපුත්‍ර සාමිගේ ඔය සම්මාදිට්ඨි සූත්‍රය. ඒකේ පෙන්නලා තියෙනවා පස පංචමක ධර්ම පෙන්නකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා අපි යමක් ස්පර්ශ කරන්න ඉස්සලා අපේ වේදනාව අපේ සංඥා සහ චේතනාව අරමුණු තෝරලා තමයි අපි ස්පර්ශ කරන්නේ. ස්පර්ශයට එනකොට කල්ලාතු මගේ මනස්කාරය ගිහිල්ලා ලක් වෙලා. ඒක වෙලා තියෙන්නේ මගේ හැබ්බැහියක් කරනවා. නමුත් මදුපිටික සූත්‍රයේ කියන ස්පර්ශය උනාට පස්සේ තමයි වේදනා සංඥා චේතනා මේ දෙක නිකන් හරියට උරස් වෙනවා වගේ මූල ධර්මානුකූල පේනවා. ඒක නිසා අපිට කියන්න පුළුවන් ස්පර්ශයට ඉස්සෙල්ලා වේදනා සංඥා චේතන වැඩ කරනවා. ස්පර්ශයෙන් පස්සේ වේදනා සංඥා චේතන වැඩ කරනවා. පිටගිය තැන ආදර රජ මාලිකාව සැදී. තමන්ගේ රුචි අරුචිකම් වල හැටියට අරමුණු සිලෙක් වෙනවා. ඒක මට chance එකක් දීලා නෙමෙයි ඉන්නේ. සිලෙක් වුණාට පස්සේ මම ඒක ජස්ටිෆයි කරනවා. ඒක තාක්ෂණික. ඒක වැරදුනට පස්සේ දෙන නිදර්ශන කාරණා විතරයි. ඒ නිසා මම මට අරමුණු රාශියක් දුන්නොත් කොයි අරමුණටද මාව කනෙක් වෙන්නේ කියන එක මටවත් අයිති නෑ. ඒක ජම්මාන්තරගතව එහෙම නැත්තම් කියනවා නම් අනුසේ ධර්ම වල හැටියට මම ගිහිල්ලා ඇදගෙන ගිහිල්ලා එතනට ප්ලග් කරනවා. මේ භාවනා කරනකොට පේන ඕනනම් ප්ලග් එක කරලා වෙන එක කර ගන්න පුළුවන්. එතකොට අපිට පේනවා අධිකාරී ශක්තිය පොඩ්ඩක් ඇවිල්ලා තියෙනවා. ඒ ඒක බව දන්නේ නැත්නම් අපි ඉතින් ඒ ඒ ඒ වේගෙටම ඇදගෙන යනවා. ඒ නිසා අපිට මානසිකාරය වෙනස් කරන්න පුළුවන් ගතිය අපි මානසිකාරය යොදවලා යොදවලා යොදවලා පොඩි මාස්ටර් එකක් මාස්ටර් කරන්න පුළුවන්. මේකට ප්ලග් වෙලා තියෙන බව දන්නවා. අපිට ඕනේ නම් ඒකෙන් ගලවලා මේකට ගහලා බලන්න පුළුවන්. මේ දෛවේ වෙනස් කරන්න පුළුවන් කියලා. ඒ නැත්නම් කර්ම ශක්ති භාවනා කරන එකට සුළු වශයෙන් පොඩි මාස්ටර් එකක් වෙනවා. චෙක් කරන්න පුළුවන්. නැත්තම් සංකීර්ණ කර්ම ශක්තිය පුළුවන්. ධර්ම ශක්තිය වැඩි වුණොත් කර්ම ශක්තිය ඉක්මවලා ධර්ම ශක්තිය ඕන තැනට තාන්ට ප්ලග් කර ගන්න පුළුවන්. අවශ්‍ය නැහැ ඕනේ නම් කරන්න පුළුවන්. එහෙම නැහැනේ එහෙම ධර්ම ශක්තියක් තමයි ළඟ තියෙන බව දන්නේ නැත්නම් මේකෙත් මී අරක ඇදගෙන ගියා වගේ කර්මය අනුවම ඇදගෙන යනවා. ඉතින් එතකොට අපි ඒකත් තමන්ගේ දෝෂයක් කියලා දැනතු මේ ආශවලයි තමයි මේ කිරුවේ මෙයා තමයි මේ කිරුවේ කියලා අපි එක එක කාට හේතු කරාට මගේම චේතනයි, මගේ වේදනයි, මගේ සංඥාවයි මට කලින් ගිහිල්ලා සිලෙක්ට් කළා. ඒව යන්නේ මගෙන් අහලා මගේ පර්මිෂන් අරගෙන නෙවෙයි. ඒක ඒ ස්පර්ශයේ හිත වෙන්නේ ඉස්සලා වේදනා සංඥා චේතනා යන බව සාමාන්‍ය පුද්ගලයාට ආબોධ කරන්න බෑ ඒක සරුවච්චන් වහන්සේගේ සුවිශේෂ ඥානෙට විතරයි ආબોධ කරන්න පුළුවන්. ඒක සරුවච්චන් වහන්සේ අපිට තියරික දීලා තියෙනවා. කරලා බලපන් කියලා එතකොට සමහරලාට තියර එක වෙරිෆයි කරගන්න පුළුවන්. නමුත් ඒකට ඔරිජිනලි එක ගන්න බැරි තරම් ගැඹුරුයි කියලා මේ කටුකුරු දිස්වාංශ කියනවා වේදනාවේ පස්සේ කොටස විතරයි සාමාන්‍ය කුටි ජනතාවට අල්ලන්න පුළුවන්. මේ අනිත් හැරේ tire පිටිපස්සේ තියෙන. සර්වඥාන්සේ ඒක අපිට දැකලා මැප් එක ඇදලා පෙන්නනවා. ඔබ driver ඔබට ඕනේ ඩෑෂ්බෝඩ් එක විතරයි. හැබැයි එන්ජින් එක වැඩ කරන්නේ මෙහෙමයි කියලා එයාට පොඩි එන්ජින් එක පිළිබඳව මේ ක්ලච් එක කියලා කියන්නේ පැඩල් එකක් නෙවෙයි. ඊටදී ලොකු මෙකැනිසම් එකක් තියෙනවා. throttle එක කියලා කියන්නේ කොහොම එකක් නෙවෙයි වෙන එකක්. ක්ලච් එක ඒ ඒ ඔය තියෙන තහඩු කැල්ල නෙවෙයි ඔක වැඩ වැඩලක් තියෙනවා කියන්නේ ඩ්‍රයිවර්ට ඕනේ නෑ තාමයි. නමුත් ඩ්‍රයිවර්ට බුදුචානන්සේ පෙන්නලා දීලා තියෙනවා. මට පේනවා මේ සවාසනා සකලක්කේ දුරු කරපු නිසා ත්‍රි පිටිපස්සේ ගැලෙ මෙන්න මෙහෙම වෙනවා. බලපං බලලා ඒ තියෙන එක මෙතෙන්දි වෙරිෆයි කරන්න පුළුවන් වෙනවා. දෙඩම බෞස් භාවයේ තියෙන කෙනා. ඒ වගේම හොඳටම පරිේෂණ තෘෂ්ණාව තියෙනවා. මේ දෙක කරලම බලන්න ඕනේ. ඇයි මෙහෙම වෙන්නේ? කවුද මෙහෙම කරන්නේ කියලා ජස්ටිෆයි කරන්න යන්න එපා. මේක ලක්ෂ වාරයක් වෙන්නේ. ඒකට කාය ජීවිත නිර්පේක්ෂව මේ ආර්ය පරිේෂණේ යන්න. ඒකකොට පළවෙනි දෙවෙනි තුන්වෙනි හැරි අපිට කොහොමඩක්වත් තීරයකට ගැට ගහගන්න බෑ. මධ්‍යකට කරගෙන කරන යනකොට දවසක පොට්ට chance එකට හිතෙනවා. මම හැරෙන්න ඉස්සෙල්ලා මගේ චේතනා, මගේ සංඥා, මගේ වේදනා ගිහිල්ලා ප්ලග් කරලා ඉවරයි. ඒක අවිද්‍යාව තියෙන තාක්කල් සංස්කාර තියෙනවා. අවිද්‍යාවච්ච සංස්කාර. සංකාරපච්ච විඥාන. විඥානට අහුවෙන්නේ සංස්කාර පෙන්වන ටික විතරයි. සංකාර කියන්නේ චේතනා. ඒක නිසා දේවල් අපිට කවදාකවත් විඥාණයට ගෝචර වෙන්නේ නැහැ. විඥාණයට ගෝචර වෙන්නේ සංස්කාර විසින් අට පනවලා අශරින්ද ඩෝ කියලා කියන දොර එයා විතරයි ඉන්නේ. ඒ ටික විතරයි විඥාණයට පෙන් විඥාණය ගන්න හැම තීන්දුවක්ම තමන්ට දැකපු දැනුම දැකපු සීමා මත කරන්නේ. නමුත් දකින්න සීමාව විනිශ්චය කරන්නේ සංස්කාර. ඒක ඊට පස්සේ කුණු ආරවේ තමයි සංස්කාර කියලා කියන්නේ විඥානයේ දරුවේ. ඒ විඥානයේ දරුවේ පිළින් විඥානයේ නටව. විඥානයේ නටවන්නේ සංස්කාර සංස්කාර රෝටේ කරගෙන අවිද්‍යාවේ නොදැනුවත්කම. ඒක නිසා අපේම සංස්කාර අපිට ගහනවා. මගේ අරක්කු මට ගහනවා කියලා කතාවක් තියෙනවා. ඒක තමයි මේ ලෝකෙ වෙන්නේ. මගේම සංස්කාර හැබැයි මම හිතන්නේ අල්ලපු ගෙතු මිනිහක වැරද්දා. අර ඒක වැරදි මෙයාගේ වැරදි කිව්වට මගේම චේතනා තමයි මාව අරගෙන යන්නේ. ඒක යනව නෙවෙයි අරලිය. අනික පිළිගන්න තරම් යන්න කොච්චරක් භාවනා කරලා කරලා කරලා තියෙන එකක් දැනගෙන ඔය වෙන දෙයකට වෙන්න ඇරලා ඕක තේරෙනකන් කරගෙන යන්න ඕනේ. ඒකින් එතෙන්දී මේ තර්ක මනස පොට්ටකට කටවහලා පැත්තක තියලා විඥානේ නට නැතිල නටවන්නේ සංස්කාර වල පදේ හැටියට තමයි. චේතනාව වල පදේ හැටියට තමයි ලෝකේ මොනවද තිබ්බත් මට ගෝචර වෙන්නේ මගේ චේතනාව මට පනවන ප්ලේට් එක හැටියට. ඒ ප්ලේට් එක විඥානේ ඊට පස්සේ ඔක්කොම දැක්කා වගේ අයියා වගේ කතන්දර කතා කරුවාට විඥානේ කවදාකවත් ප්‍රകൃතිය දැකන්නේ නැච කවදාකවත් විඥාණයට සදාචාරයක් නැහැ කියන්නේ. සදාචාරාත්මක වගකීමක් විඥාණයට ගන්න බෑ. මොකද යාට data හම්බ වෙන්නේ සංස්කාර හැටියට විතරයි. සංස්කාර කියලා කියන්නේ චේතනාවක්. ඒක ඔල්ලමොල නැති දුක්ඛාර දෙයක්. එයා තමයි විඥාණයට ෆීඩ් කරන්නේ. විඥාණයට යන්නේ ඔක්කොම ෆිල්ටර් කරලා දෙන්නේ. ඒ නිසා දේශපාලනඥයෙකුට කිසිම දවසක රටේ තත්ත්වය දැක්කන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඇඩ්වයිසර්ස්ලා දෙන තොරතුරු හැටියට තමයි ඒගොල්ලෝ විනිශ්චය කරන්නේ. ඒගොල්ලෝ බොහොම සාරවත් විදිහට අනම්මනම් බයිලා කතා කරාට ඒකට දන්නේ හරියට විඥානය වගේ විඥානට ලැබෙන ටිප් එක හැටියට තමයි විඥානය තීන්දුව කරන්නේ. ඒ නිසා රජවරුන්ගේ දේශපාලනඥයන්ගේ ස්වරූපය දිහා බලනකොට සොරි කියලා හිතෙනවා. ඒගොල්ලෝ විහිම ඒගොල්ලෝ ඇඩ්වයිසර්ස්ලා පත් කරනවා. ඇඩ්වයිසර්ස්ලා දෙන තොරතුරු අනුව මොකද කියන්නේ? බලත් ඒවනේ කරන්නේ. මොකද ඒ යටි ඇඩ්වයිසර් කෙනෙක්. ඒ නිසා මොන් දන්නවා මොන දේද සර් සතුට වෙන්න දෙන්න ඕන කියලා. ඒකෙන් තමයි මිනිහා මිනිස් එක. ඒක ඇතුලේ මේ කෙරුමක් ඉන්නවා. හැබැයි ඒ කෙරුම නටවන්නේ වෙන නූල් පද්ධතියකින්. අවිහිණ සංස්කාර නූල් පද්ධතියෙන් නටවන. නටුවට පස්සේ ඌ ඒක සාධාරණීකරණය කරන්න ගියාට අමු හෙළුවක් තියෙනවා. තන්නේ කර්ම අවිද්‍යාවක් දුවන. ඉතින් මේක සාමාන්‍ය ශිෂ්ටාචාර මිනිස්සු පිළිගන්න කැමති නෑ මම මේ මම මේ වෙන්නේ නැතන්නේ දඟලන්නේ අවිද්‍යාව දින තාක්කල් සංස්කාර දින තාක්කල් මම නටනවා ඒ නිසා ඒක දක්නා සුලෝ භාවනා කරනවා කියන එක ප්‍රතිඵල බලාගෙන භාවනා කරන කෙනෙකුට ලැබෙන්නේ මොකද බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයක් නෙමෙයි මෙතන තියෙන්නේ මෙතන තියෙන බලාපොරොත්තු සුම් කරන සුළු ප්‍රතිඵලයක් මම කියලා මට කෙරමක් කරන්න දෙයක් නැත්තේ නෑ මාව නටවනවා සංස්කාර වලින් චේතනා වලින් නටවනවා කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ඒක තපස කියලා කියනවා. I was a related question. Now, when you look at the five aggregates, the form, um, feeling, perception, thought and thought formation and consciousness, they are all energies that rise and fall, rise and fall rapidly. Is it the same with awareness of with uh, uh, energy of um, sati? Is it rise and fall all the time? Yeah, it's uh, just like sanskar, Eh? There's a thought formation or volitional action. Sati also uh, descendants or progeny of this consciousness. Consciousness has 52 according to the Theravada tradition, Chetasika. Sati also another Chetasika. Sanskara also another Chetasika. So they are fluctuating. So what we are trying to do in meditation is to try to build up repeated episodes of sati in time scale? Yeah, we try to keep instead of our conscious decisions or instead of our volitional decisions, let the mindfulness to have a separate observation, independent observation, and wait till it come up with its own decision. Otherwise we are addicted and we are slave to the sankhara and vijnana. These are the two very powerful two things. Now we have decided. Ever it is to the samsara. Ever it is to the samsara. So now we are going to have another dimension, another satellite from the sati and sati is going to give a different version of the same thing. So it is independent. So it is like uh, in, a, in a cricket game, you have the main umpire and the leg umpire. So they were the people deciding. And everyone accepted they have human error. So decision is challengeable. So it is not much old one, historical one, the third umpire came into being. What is the third umpire? Video camera. Video camera do not have human error. Understand? So then now it is happening all the time. If the leg umpire and the main umpire given the decision, as the one is protesting, all will go and look at the action, play, play slow motion. And no one can challenge the video. So mindfulness is the video. And the game is happening. Sankara and Vijnana is giving tuck, tuck, tuck, tuck, tuck decision. Each and everyone is partial. Each and everyone is biased. Each and everyone is put into samsara. So Vijnana, Sati says, don't decide, just observe I am also observing, I am going to give an alternative way, a different version. And the only assurance is, it is not partial. It is non-judgmental. So therefore don't expect we, Sati to decide. Sati never decide, it just give evidence. Decision comes from uh, <coughs> Sampajanya. That Sampajanya is completely different from Sankhara and Vijnana. They are already biased. They are agent for some other, they have agenda. And this Sati do not have agenda. So this is the discovery of the Buddha. So let Sati to be the gatekeeper. ගරුතර ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව බොහෝ වේලාවක් සතියෙන් කළ හැක. පාදයේහි ක්‍රියාකාරීත්වය නිවැරදිව නිරීක්ෂණය කරමින් සක්මන කළෙමි. සිත විසිරුණ සෑම විටකදීම මාය හැදැන හඳුනාගෙන පියවර සැදීම කෙරෙහි යොමු කළෙමි. විනාඩි 40ක් පමණ සක්මන් කිරීමෙන් පසු සක්මනේ වේගය අඩුවන බව දැනිනි. මෙයද මෙනෙහි කරමින් සක්මන ඉදිරියට ගෙන ගියෙමි. පරියංක භාවනාවේදී දෙස සිත යම් යම් දේ මෙනෙහි කිරීමකට ඉඩක් නැති බව තේරී ගියේය. මූලික අරමුණ තබා සක්මන භාවනාව කිරීම මූලික අරමුණ තබාගෙන සක්මන් භාවනාව කිරීම පහසු බව තේරේ. බාධා අඩුය. ස්වාමීන් වහන්සේ පාරයන්ක භාවනාව ලෙසට සිත සිත පැමිණෙන සිතුවිලි කිසිවක් මට පැමිණියේ නැත. මෙසේ සිතුවිලි සක්මනේදී ඇතිවේද? මේ පැහැදිලි කර දෙන මෙන්න කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වචන. අමාරුයි ඇත්තටම තීරණාත්මකව කියන්න අමාරුයි සක්මනේ වෙන දේ පරියන්ක වෙනවා කියලා. නමුත් අර ඩිඩක්ටිව් නොලෙජ් එකෙන් කම්පැරටිව්ලි කියන්න පුළුවන්. සක්මනේදී මූල කර්මස්ථානේ හරි ගොරෝසුයි. පොළවේ කකුල වදින එක තියෙනවා. පරියන්කෙදී ඊටාම සියුම් නාස්කාග්‍ර හුස්ම වදින එකනේ. ඒකට පුංචි දෙයක් උනත් කරදර වෙන්නේ ඊට වැඩි පරියන්ක. සක්මනේ බොහොම ගොරෝසු වැඩක් වෙන්නේ. ඒකෝට පොඩි දේවල් දණියෙන් පල්ලෙහා ගහන් ගන්න දෙයක් නැහැ. ඒ නිසා සක්මන සහ පරියන්ක දෙක අතර කටයුතු කරනකොට සමහරෙකුට සක්මන ලේසි කියන ඇත්තටම සක්මනේදී අභියෝග වැඩි. නමුත් අර ඉම්පැක්ට් එක අරමුණේ ඉම්පැක්ට් එක වැඩි නිසා පුංචි පුංචි අරමුණු පුංචි පුංචි පරිසර නිග්ලිජිබල්. මොකද කනෙක්ෂන් එකේ තියෙන ගොරෝසු තැන. පොඩි ඉතිවිලි හරි ගාවට ගණන් ගන්න නැතුව ඒ විදිහ බව දැනගන්න පුළුවන්. දානපාණයේදී ඉතාම සියුම් දෙයක් තියෙනවා. ඒක නිසා බුදුජානකසේ දේශනා කළ තියෙනවා නාහම් බික්කවේ මුත්තසතිස අසම්පජානස ආනාපාන සති භාවනා පදාන කියලා. මහණෙනි හතිය මොට වෙච්ච කෙනාට හතිය ෂාප් නැත්නම් අසම්පජාන සම්පජාන්නේ නෑ උදෝර දෙයක් තේරුම් ගන්න බැරි කෙනාට ආනාපානේ හරියන්නේ නෑ කියලා. ඒක සියුම් වැඩි. ඒක කියන්නේ මේ කායපසන වේදනා ප්‍රශ්න කොටස කිව්වට පස්සේ ආනාපාන සති සූත්‍රයේදී කියනවා ආනාපාන සතිය එක වගේ ගැළපෙන්නේ මේ තාම සියුම් මනසක් ඇති කෙනෙක්. සක්මන නෑ සක්මන ඡායන දුරට කරගෙන යන්න පුළුවන්. නමුත් ඒක බාධා නැතුව නෙවෙයි තියෙන බාධා වලට උඩින් අපේ අරමුණට සම්බන්ධ වෙයි. ඊයන් අපේ හිතවිලි තියන වෙන්න පුළුවන් ගාණක් නැහැ. ඒතිෙදිත් ඇවිදින බව දැනගන්න පුළුවන්. ඒ නිසා ඒක හොඳ නරක නෙවෙයි ඒක වෙන කම්බිනේෂන් එකක් විතරයි. මෙතන වැඩ කරන්නේ වෙන ග්‍රොස් ලෙවල් එක. මෙතන වැඩ කරන්නේ වැඩි සකී ලෙවල්. අමාරුයි සංසන්දනය කරන්න. වාස භාවනා ශෛලයි ඊළඟට තියෙන්නේ තේරුවන් සරණ ස්වාමීන් වහන්සේ. පසුගිය දින කීපය තුළ ඔබ වහන්සේගේ ධර්මදේශනා දෙකේ ගැඹුණු කරුණු තුනක් සම්බන්ධවයි මෙම ප්‍රශ්නය. පළවන කරුණ. කින්කර භාවනාව නොහොත් මාකට කළ හැක්කක් තියෙනවා නම් යම් කෙනෙක් ඒ වගේ වාක්‍යයක් පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ පසුගිය දින කීපය තුළ ඔබ වහන්සේගේ ධර්ම දේශනා දෙකක ගැඹුරු කරුණු තුනක් සම්බන්ධයයි සම්බන්ධවයි මේ ප්‍රශ්නය. පළවෙනි කරුණ තමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා කිංකර භාවය. කිංකර භාවය නොහොත් මාහට කරහැක්කක් තිබෙනවා නම් යම් කෙනෙකු ධර්මයේ පිළිපැවීමට ඒකට පසුතැවෙන්න එපා. දෙවෙනි කර්ම තමයි ඔබ වහන්සේ ඒ වගේම නාද කර්ම විස්තර කරන විට සීලය සහ සුතමේ ඥානය ඒ ඒ කර්ම දෙක කරනකොට සඳහන් කළා කිසිම කෙනෙකුට බලෙන් උදව් කිරීමට යෑමෙන් වළකින ලෙස නමුත් යම් කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් එය නොපිළිහෙලා ඉටු කර දෙන නිසා තුන්වන කාරණය තමයි හැම විටම කල්යාණ මිත්‍ර සේවනය අගය කරන්න Eh, eh, මට තේරුණා ස්වාමීන් වහන්සේ බුද්ධ බුද්ධෝපාද කාලය ධර්ම ශ්‍රවණය ඒවා මම පැහැදිලි කරේ නැහැ මේකේ හැම විටම කල්යාණ මිත්‍ර සේවනය අගය කරන ලෙස තමා අනුන්ට කල්යාණ මිත්‍රයෙකු වීමට උත්සාහ කරන කරන ලෙස භාවනාවට සතිය පිහිට වීමේදී භාවනාවට සතිය පිහිට වීම පිහිට වීමට උපයෝගී කරගන්න කෙසේද මෙම කරුණ උපයෝගී කරගන්නේ කියලා මා හොඳින් අවබෝධ කරගත්තා. අවබෝධ කරගත්තා. නමුත් මාගේ ප්‍රශ්නය ඉහත සඳහන් කර කරුණු මාගේ ප්‍රශ්නය ඉහත සඳහන් කර කරුණු මගේ ප්‍රායෝගික ජීවිතයට ඒ කියන්නේ දරුවන් සම්බන්ධව, ඊටාම කුළුමඟ මිතුරන් සම්බන්ධව, ස්වාමියා සම්බන්ධව ධර්ම මාර්ගය පෙන්වා දීමේදී නොයෙකුත් උපාය මාර්ග උත්සාහ උපාය මාර්ග උත්සාහ කර මොනමාරෙන් හා ඔවුන් ධර්ම මාර්ගයට අවතීර්ණය වීමට පෙළඹ වීම තුළින් මා කරගන්නේ ඔවුන්ගේ මනසට මා කරදරයක් වීම. එයින් මා අකුසල් රැස් කර ගන්නවාද? ඒ පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දෙවෙනි එක එහෙමත් නැත්නම් ධර්මයේ යෙදවීමට කරුණාවෙන් මා ගන්නා උපාය මාර්ග සහ නොයෙකුත් උත්සාහය. මොකද ඔබ වහන්සේ කියන ගුරුකෝල සම්බන්ධය නොයෙකුත් උපාය මාර්ග තුලින් ඒක අවබෝධ කරලා දෙන්න ඕනේ කියලා උපාය මාර්ග සහ නොයෙකුත් උත්සාහයන් දිනකදී ඔවුන් තේරුම්ගෙන ඔවුනෝන්ගේ ජීවිත මේ ආත්ම භවයේ නිවන් සොයා යන ධර්ම පාත්‍රයකට වැටුණාට පස්සේ එය ඔවුන් විසින් අවබෝධ කරගන්නේද එහෙමත් නැත්නම් ඔවුන්ට මා කරදරයක් වේවිද? එයින් මාගෙන් ඈත් වේද? ධර්මයට අදාළව ඔබ වහන්සේගේ පිළිතුරක් බලාපොරොත්තු වෙමි. මෙය මෝඩ ප්‍රශ්නයක් නිසා ඔබ වහන්සේ මට මොනවා කීවත් මා ඊට ධර්ම ගෞරවයෙන් මම ඔබ වහන්සේගේ අවවාදය පිළිගන්නේ. මේක මේක විස්තර කරනවා මේ මට තේරෙන විදිහට විස්තර කරපු මේ බර්ටන් රසල්. ඊට මේ ප්‍රශ්න අහන එක නා කතෝලිකාන්නේ. එයාට හොඳටම තේරෙන දෙයයන් නැති ඉන්නවා කියලා. ඉතින් ආ උත්සාහ කරනවා දැන් මට දෙයයන් නැති ඉන්නවා කියලා ගත්ත නිසා මට පුදුම සාන්තියක් තියෙනවා. මම කොහොම හරි මගේ දරුවට මේක දෙන්න හදනවා. ඒ නැත්නම් ස්වාමියාට දෙන්න හදනවා. දැන් මේ මම අත්දැකපු එකක් මේ කතා කරන්නේ. ඉතින් ඒ සඳහා එයාට තාම දෙයයන් නැති කරන හැඟීමක් ඇත්තේ නැහැ. එයාට අපි දෙයයන් නැති වෙනද හැඟුම් දානවන්න හදනවා. වෙස්ට් ඉන්ට්‍රස්ට් එක කරන්නේ එයාට දානවන්න හදනවා. ඒකල කියනවා ඔකට තාම නම් තේරෙන්නේ නැහැ. කවදාවත් ප්‍රශ්නක් අහපු වෙන දවසේ සීත් එකේ ආවිලා හිටියොත් එම හර්ෂේ නිසා බාස් විඤ්ඤාණාස්ත්‍ර කැමති. ඊට අර ප්‍රශ්නක් ඇවිල්ලත් නැහැ. දෙවියෝ උත්තරේ බව දන්නේ නැහැ. දැන් මාත් මේ දෙකම දෙන්න වෙනවා යා. මත්තර ප්‍රශ්නයක් එයි. ප්‍රශ්න ආවොත් දෙන්න වෙන්නේ දෙයයන් ආශ්‍රේ. ඒ නිසා මේක කොහොම හරි කාම. පුළුවන් නම් කාම බැන්නම් කාම. ඔය තරම් අපරාධයක් මිනිස්සු හිතේ කවදාකවත් නැහැ කියලා යා කියන මේකට වචනයක් දාලා තිනවා වෙස්ටර් ඉන්කම්. තව කෙනෙක්ගේ මානසිකත්වයක් වෙනින් අපි උනන්දුවක් ඇති වෙනවා. ඒකට යට ප්‍රශ්නයක් දාන අවුරුද්දට. දාලා උත්තරේ දෙන්න. මේ වගේ මානසික මේක වැඩි කසද්ද දෙයක් නැහැ. මේක කියන මිෂනරි සර්විස්. ඉතින් එහෙම එකතු දෙන්නේ කිසිම කරන්නේ නැහැ. අපිට කාටවත් ගලවන්න හෝ පුළුවන්කමක් නැහැ. මොකද අපේ එකවත් තාම තුනේ නැහැ. මට හරි කියලා කියන දෙයයන් නැති කියලා. මට හරි කියලා කියන විපස්සනා. තමයි වැඩි ඉවර නෑ. මගේ වැඩ ඉවර වුණා නම් ඔය කියන කාරණාවලට අඩු කරන එකක් නෑ. mind your business be mindful කියලා වැටේ. දැන් මේක නෑ. මේ mindfulness එක හරි ඒක දැනට assume කරනවා. අනිත් පැයට කොහොමද? මොකක්ද අපිට මොකක්ද අපිට දීලා තියෙන අයිතිවාසිකම්? කිසිම අයිතිවාසිකමක් ඒක අන්‍යශීමී කියලා කියන්නේ නැහැ ඒකට. අර කියන කීයට මම ජොලියේ ඉන්නේ. සොමියට බරනවා වගේ. මේක වරෙන් පුතා අගොල්ලෝ දාලා නැහැ. මේක ගුණියගේ පජව දාන කාරණා. මේකට කවුරුත් තොස් කියන්න බෑ. ඕන කෙනෙක් එන්නේ දොරට අගුරු දාලා නැහැ. මම ජොලියේ ඉන්න මගේ ජොලිය ඕන නැහැ. හැබැයි මට කියන්න බෑ මගේ එකමයි නියමයක ඔබ මම ඔබ අම්මා වෙච්ච නිසා මම ඔබ මිනිහා වෙච්ච නිසා මට යුතුයකමක් තියෙනවා ඔබට බලපෑම් කරන්න කියලා මේ පවර ගැනීම විතර කසඩ්නස් එකක් ඒ මේ මම හරි මම ඔබ ඉන්නවා කියලා හිතාගෙන වැඩ යන්න ඕනේ අපි ඉන්නේ ඒක තේරුම් අරගන්න අපි අපි අතර ඉන්නකොට අපි දෙන්න හදන දේ වැරදි නම් ඩබල් නෙගටිව් නේ. හරි නම් ඩබල් පොසිටිව් නේ. ඒ දෙක විනිශ්චයක් නැහැ නිසා ඇත්තටම මම මේක ફોකස් කරේ මගේ පුතා වෙනුනේ. එයා භාවනාවට බොහොම කැමතියි ස්වාමීන් වහන්සේ. මම කොහොමද මයිලකට යන්නේ කියන්නේ අල්ලපන්. කෙලින්ම ළමයිව ගාවට යවන්න මම ඕන වෙලාවට අත වෙනවා. එහෙම එනකොට අම්මලා කක්ක කරනවා. ඒකට තමයි ස්වාමීන් වහන්සේ මම එදා ඉඳලා මගේ මස්දන් එනකොට මම පුතාට කිව්වා වැඩ ඉවර වෙලා එන්න කියලා. මම අදිනුත් මම කිව්වා පොඩි වෙලාවක් ස්වාමීන් වහන්සේගෙන් අරන් දෙන්නම් කියලා. නමුත් පුතා ඒකට එන්න කීවට ඉස්සල්ලාම අම්මා I'm very proud of you that you are doing this. කීවට එයා ඒකට අර දන්නවා දැන් මම කගේ අපේ ලංකාවේ අපේ ආන්ටිලා ගොඩකට එයා එන්න ලැජ්ජින්ද වෙන්න ඇති සමිනාස. ජාරකට පිස්සු බව දන්නවා. කොහොමද ස්වාමීන් වහන්සේ මම නොයෙකුත් උපක්‍රම ලිව්වා මම කිව්වා එයා මගෙන් බොරු කරලා තියෙනවා සල්ලි වගේ ඒක ගෙවන්න ඕනේ නැහැ කියලා. අර කොච්චර අසත්ද කියලා කොච්චර මොම වාගේ ඒවා ධර්මයටමයි යොදවන එක මටත් පිනක් නේ කියනවා. මේ උනාට කවුරුහරි කරගොල්ල තමයි ගෙන්නට පස්සේ. මේ උනාට ස්වාමීන් වහන්සේ මට වැඩි හොඳට පුතා භාවනා කරගෙන. ඒක ෂුවර් මට හොඳටම ෂුවර් මට කනගාටු මේ මෝඩියක් ඒ ළමයා නොම කරින්නාලු. ඒක නම නමුත් ඊට පස්සේ එයා කිව්වා යට එන්න බෑ. කේක් දුන්නා මෙහෙමයි මේ බෙන්ඩ් කරගෙන ඩෝන්නේ වැඩි වුණාම අරමුණුවා කියලා ඊට පස්සේ දැන් මට ඒක දවස් දෙකක් විතර නිහඬව මම ඉඳලා දැන් අද මම දන්නවනේ සතිපාසල තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ මම ෆෝන් එකත් එක්ක අරන් ගිහිල්ලා මම ආයෙත් පුතා දැන් සතිපාසලට නම් එන්න ස්වාමීන් වහන්සේ පරිවාරයක් කතා කරන්න එන්න ඕනේ නැත්නම් මම හරි ඩිසපොයින්ටඩ් වෙනවා කියලා කිව්වා. ඒකකොට කිව්වා එතකොට කිව්වා ස්වාමීන් වහන්සේ මේ මම අම්මට අද හැන්දෑවට කියන්නම් කියලා. මම කිව්වා අද හැන්දෑවට බෑ වුණේ නේදෝ මම නමියට එනවා ගෙවිති. ඒ වලින් මම අර අර අකුසල් සිද්ධ කර මට අකුසලයක් අවශ්‍ය නෑ ස්වාමීන් වහන්සේ. මට ඕනේ මේ දරුවා යන ගමන තව දියුණු කරන්න. කිසිම අයිතියක් නෑ. කොතනද කියලා කියන්නේ යාමගේ දරුවා විසින් නිසා මම යාගේ ඊද වෙන්න ඕනේ මම යාගේ ඩිරෙක්ෂන් වෙන්න ඕනේ කියලා ඒක ඇසියුම් කරගන්න. අනේ ඇසියුම් කිරීම තමයි සත්‍යයෙන් කියන්නේ අන්ඇසියුම් කියන්නේ. ඒක මට ගොඩාක් කල් ගියා මේ අන්ඇසියුම් කියන මොකදට මම දැනගෙන හිටියේ නෑ. මොකද මේ වචන ඉංග්‍රීසි තේරුම තේරුන්නේ නෑ මට. මම පොස්කේජ් ඉන්ස්ටිටියුට් එකේ ඉවර වෙලා ජොබ් එකට ගියා. ජොබ් එකට යන්න නැති වෙන්න ෆුල් දහියක් දැක්කා. නැත්නම් ජොබ් එකට ගියා. ඊට පස්සේ ඒකට පොස්කේජ් එකේ ඩිරෙක්ට් එකේ සෙට් වුණා. හරිත ගාතිය ගතනේ ඉෂුවර් වෙලදී මම ගිහලා පොස්කේජ් කරත් කරා. කඩාවේ ඒක ආයිෂේ මම චරිත සාහිත්‍ය දෙන්න පටන් ගත්තොත් මට වෙන වැඩ කරන්න ගැසු දෙන්නේ නැහැ. ඒක ඉවරයි. ඒක මොනවා කරන්න දෙන්න නැත්නම් ගන්න. ඊපස්සේ මම ඔෆිස් එකට යනකොට ඒ ඔෆිස් දොර ඇරලා තුනා. මේ කතා කරා. කතා කරලා පොලයක් ගත්තා. I know this fellow is unassuming and he know how to satisfy the leaders, boss. කියලා පොලයක් ලියනවා. මම දන්නේ unassuming කියන්නේ මොකක්ද? දැන් මගේ කැරක්ටර් එක. courses directly එනවා he is an unassuming character he know how to please his boss මේක ඇති නේද ජොබ් එකද ඊට පස්සේ භාවනා ඒකවත් භාවනා කරනවා කොහොමද කල්ලියා මේ අන්නැසියුම් කියන කොතන ඉනසන්ද කියලා ගන්නවා කවුරු වෙන්නේ මම මෙයාගේ ගුරුනාන්දේ මෙයාගේ තාත්තා මෙයාගේ අම්මා කියලා ගත්ත ගමන් අපි කියන්නේ යුනිවර්සිටි බාරෙන් ඇඳලා මොකාට ගන්දින්නේ ගුණාගේ දෙකක් නැත්තේ නෑ. අපි ඔක්කොම එකයි. බුදු දානපි සුදු අපි එකයි. කවුරු ඇවිල්ලා ඇහුවොත් no doubt වැඩ කියන දෙන්නේ පාරමිතිය නේද කියලා පෙන්නන්න පුළුවන්. හැබැයි පාරමිතිය ඇයිසක් මට දෙනවා කියලා හිතනවා නම් ඒක තියාගන්න සමස්ත මානවයක. ඇයි මඟුතු කාටද? මානසම් භාවය අපරිමාණ. අපි සියලු සත්‍යයන් විශ්ේ ගෝම ධම්මජීව කියලා කිච්චක් ඇවිල්ලා ඒක කුණාල සත්‍ය පාඩකට වරේලා ගිහින් ඇඩිටේෂන් කරලා ප්‍රශ්නේ නැහැ. ඒ මගේ ගැටුව විතරක් පෙන්වන්න තියෙන ඕනකම. නෑ ස්වාමීන් වහන්සේ මම උපකාරයක් විදිහට එයා තමයි මට පාඩනා සියලු දරුවන්ට කරන්නේ. ඒ මම පිටබ්බ භූතේ. ඒක කරන්න බැරි ඔකේ තියෙන ආත්මසේ විතරයි. මගේ දරුවා විතර නිසා මම පොරක් වෙන්න මම දරුවා දඩදීම කරගන්න. ඉතින් ඒක no mercy කිසිම දෙයක් කරකපා මොකොත් නෑ. ඒ දෙන නම්බුනා මේ තමයි මොඩි. එහෙමයි ගන්න. දෙවන කාලෙටත් මොන අචාර්ය ස්වාමීන් වහන්සේ දෙමව්පියෝ විදිහට දරුවන්ට පන්සිල් පද පහ රකින්න කියන එක දැනුවත් කරන එක පන්සිල් පද පහ කියන එක ඒ තරම්ම ස්වභාවික දෙයක් නා යාතකින් එන්න එපා යාතින් නිවිල නැත්තම් පටවපු දෙයක් නේ. ඒක වෙරිෆයි වෙලා තියෙනවා ඔයගොල්ලන්. මේ පන්සිල් පටවා රැකෙන ඒකාන්ත හොඳ දෙයක් කියලා වෙරිෆයි වෙලාද දැන්ද තියෙන්නේ. වෙරිෆයි වෙලා නම් ඇමරිකාවේ පුතේ මම මේ විතර දෙනකොට තිබුණේ මම මේ පහ ගත්ත මට හරි ගියා. වෙරිෆයි වෙලා නැත්නම් අපි ගෙස් කරලා නෙදෙන්නේ. මේක අශෝක දාන. මේක බුදු දන්වාතිගේ දාන. ඔය පන්සිල් පද පහම තමයි නිගණ්ඨනාත පුත්තත් කියලා තියෙන්නේ. ඒක හරිනම් මේක එන්න ඕනේ ජෙනටිකලි. ඒක ඒකම කර්මෙම ඉන්නේ. ඇවිල්ලා නැහැ. තමයි දෙන්න ඕනේ. ඒකට කියන්න පුළුවන්. මගේ ජීවිතේ මේ මේ නිසා මට මේ මේ පාස්වන් කරලා ඉඳලා තියෙනවා. ෆ්‍රික්ෂන් එක අඩු වෙලා තියෙනවා. කැමති නම් I don't to consider. ඒක ඔයා වැරදි ක්‍රෙඩිබිලිටි එක විතරයි. ඒ ක්‍රෙඩිබිලිටි එක නැතුව පටවන්න හදනවා නම් අපි ඔතොරිටේටිව් වෙනවනේ මගේ ලෝන් එක මම කපලා දාන්න. නැත්නම් ඉන්ට්‍රස්ට් රේට් එක අඩු කරන්න. හැබැයි ඉන්නේ ගේමට. <laughs> ඒකයි මම ඔය ඉතලා අහලා තියෙනවා ඒ ඒ අම්ම අමුල ටැන්කින් වල මොන පුරාලා මොන පුරාගෙන දෙන්න දුන්නේ හැමදාම දවසකට ඩොලර් 10ක් දෙනවා. දවසම මෙයා කතන්දර කියලා දෙන විනාඩි 5ක් මයිත් එක බාහනා කරනවා. ඉතින් ඉතින් අනාගත පිටිසුම අරවන 100 දුන්න. ඒ ඒ දෙනවා කරන වැඩ. මම දන්නේ නැත්නම් සයිකොලොජි කියලා අපේකට බලපෑන්නේ අර පින් මොකක්ද කියලා. මම දන්නවා මේක හරියන්න පුළුවන් කියලා අපිට පනවන්න පුළුවන්. හැබැයි එයා මේක අනිවාර්යෙන් අනු අනුගමනය කියලා ඉතින් මගේ කියලා නැහැ කියලා හිතනවා නම් මම හිතනවා ඒ ඒ රිලේෂන්ෂිප් එක හැම වෙලාවෙම ෆ්‍රික්ෂන්. හැම වෙලාවෙම කොයිසි. එමෙන්න ඇබිලිටි. ඒ නිසා අපිට ගල්පනේ හැකින් කියන්නේ වුණා මම කවදාවත් බෙදීකට මම බලපාන නෑ මට මෙහෙම ආතුල් එකක් තියෙනවා මට මෙහෙම දුක්ඛමියක් තියෙනවා ආ මේ සමීත වල සමීත වලින් පුතා අගෝ දාලා නෑදලේ මේක ගුණය යගේ බජව ගන්න තමයි. ඒ ඒක මම මගේ ජීවිතේ මම හැම වෙලාවෙම කරන්නේ ඔය කේසි ගමනන්ද හඳුරෝ මැලේසියාවේ. වැඩ කරලා තිනවා මම නිසා එකම කෙනෙක්වත් බුද්ධ ධර්මයට ඇවිල්ලා නැහැ කියලා කියනවා. අවුරුදු 40ක් මම මැලේසියාවේ හිටියා. මම නිසා කිසිම කෙනෙක් බුද්ධ ධර්මයට ඇවිල්ලා නැහැ. ඒකට පිටක් නැති උසාවගේ තාත්තා, යාගේ තාත්තා ග්‍රීක ෆිලොසොෆර් කෙනෙක්. මෙයා ටිබෙටන් ආඳුර කෙනෙක්. දෙන්නගේ කතාව පොත් දෙකක් සුකක් අරගෙන දාලා තියෙනවා. ආදරෙන්ද ෆිලොසොෆර් මම කන්ට ආදර ෆිලොසොෆර් කියලා සිංහලට දාලා තියෙනවා. ඒක න ඉවර කරන්නේ පටන් ගන්න කියනවා මම ඉන්නේ ඔබත් ඉන්නේ එකම ඉවරයි කතාව. මේ මේක ලස්සන ඩිබේට් එකක් කියලා ඔබ මේකටත් ආවෙත් නෑ. මම ඔබට අපි පටන් ගන්නකොටම කියනවා නෑ මගේ පුතා නිසා මගේ තාත්තා නිසා කොහොම හරි දන්න දහංගකට දාලා මේ හරවන්න ඕනේ කියලා කියනවා මම විවෘත මනසකින් නෙවෙයි මම ආවියු කරන්නේ තමයි ඉන්නේ ප්‍රීමෙඩිටේටඩ් අයිඩියා එක. assume assumption එක. ඉතින් අන්නේ assumption එක අපි අවබෝධ කරගන්න පුළුවන් නම් මේ assumption එකට බුදුදහම කියන්නේ ආත්ම ස්නේහය කියලා. උච්චින්ද ස්නේහ මත්තනෝ උදුකන් තාරවිකම්ම පාණිනාද. ඊට බහැලා මෙලුමක් අතින් කඩා ගන්න ආසේ. මගේ ආත්ම ස්නේහය මම කරන්නා. මගේ ආත්ම ස්නේහය නැත්නම් සීල පුතාලට කියන්න බෑ. වෙන කාරණා. මගේ පුතා, මගේ මිනිහා, මගේ තාත්තා. ඒ ඔක්කොම තියෙන්නේ මම තමයි පිටපස්සේ වරනවා. තේරෙනවද? එන්නතෝ මට හොද්දටම ජෝල් තේරෙන්නේ නැහැ. මම නංගුරාගෙදී. ඕරිකනේ ආත්ම ස්නේහි. අපි ඒක අපි හැම වෙලාවෙම කටයුතු කරන බලනකොට මට මේ කාටද උදව් කරන්න කියන ගායය කොහෙන්ද එන්නේ? කවුරු හරි ඇවිල්ලා අත් උදව් කිව්වොත් ඒක out of blue ආව උදව් කරා ඉවරයි. මේ කාටද උදව් කරන්න කලසුමක් කියලා කියන්නේ ඒක රැකට. ඒක මේ මම හැම වෙලාවෙම බලනවා මට කායක් තියෙනවා කියලා කාටද උගන්වන්නේ. මගේ ඒක මම යාගෙන තියනවා ආරාධනාවක් නැතුව කවදාවත් යන්නේ. මොන දෙයකට හරි ආර්ධනාකත්ව යන්නේ ඒක උදව්ව මේ දෙය කරපන් කියලා උගන්වන්න කරන ඕන දෙයකට ගිල උදව් කරනවා ඒ වගේම යම් විදියකට අසවල් විදියට මම සැලකී යුතුයි කියලා කද්දාකවත් නෝම් එකක් නැහැ මගේ ගෝලියෝ කියලා හෝ මගේ අරදර කියන මට දැන් ඕනම දෙයකට රැස්නේ කියලා එන දෙයක මම මේක කරන්නේ යන්නේත් නැහැ ආර්ධනාකත්ව යන්නේත් නැහැ එනකොට හොඳට බලනවා සීබුද්ධිය ආර්ධනා කරන්නේ responsible the price එනවා මට කවුරුහරි අවුද්ද මොකද තම කියන්නේ යාගේ ආවදන්න මගේ තාන්නේ කියලා යාට යහක අරගෙන නැහැ මට තියෙනවා ඒ විතර සමයන්නේ අර්ධනාවක් ඇතුළු ඉතින් ඕකට අපි සිද්ධයි දේශනා කරලා තියෙනවා නේද කෙනෙකු ධර්මයේ පිළිපීම ඉතාම පිහිසිදුව ධර්ම වචනයකට කියන ධර්මයේ පිහිටීම මේ කුසල් සහගත ක්‍රියාවක් කියලා. කවුරු හරි මේ මගේ උටා කියන එකයි කක්කා. දැන් දැන් නම් මට මොඩි කියන්නේ ඒක ලෝකවල. ඒක මම මම කරගත්ත නිසායි. දැන් මම මගේ ආත්ම ස්නේහය. අන්න ඒක එනකොට මගේ යාළුවා ළඟ ඉන්නවම කන රක්ෂලා ගහන රක්ෂෙන්න ගහන්නේ. මොකද මොනේ කරන්නේ කියලා. අන්න ඒ ආගමකට පොඩ්ඩක් අඳුරලා දෙන්න. අනේ කන රත් වෙන එක හරි එක. ඌ මිච්චරයි කල්යන්නේ කියලා. උඹට මොකද්ද මේ කියන ගාය? උඹවත් තාම හරියට භාගයට කාලා. ඉතින් භාගයට මිච්ච allele. අනිත් කාට කවන්න හරි. ඇඟුම නම් හරිය. ඇඟුම ඇත්තටම සාධාරණයි කරන්න දෙයක් නෑ කාන්තේ. නමුත් අපි මේ ෆිසියොලොජිකලි සයිකොලොජිකලි කවදාවත් අපිට තියෙනවා විතර භාගය කරන්න දුනා. කෙනෙකුට තව කෙනෙකුට එහෙම කියලා දෙන්න මොනම බැඳීමක්වත් නැත්තේ නෑ. ඉතින් අර ඕක තමයි දෙයයන් ආශ්‍රිත සියලු බලතල දීලා මේ පැත්තකට දාලා තියෙන්නේ. අපි ඉතින් ඒක නෑ. අපි ඉතින් ඒක නෑ. ඒ නිසා මගේ හැසිරීම හොඳ නම් කවුරුත් මාව ෆලෝ කරා. ඒ ඒ සෝමියට වරෙන් පුතා අගොළු දාලා නෑද? මේක ගුණයේදී බජව දාන කාමරේ. ඒක ගොඩක් තියෙනවා දන්නේ නෑ ඕල්ඩ් දන්නේ නෑ. සමහරවිට මෙයා පුතා විතර රෙකෝඩින් එක ඇහුවොත් ඉතින් ඒක පාවනා කරන්නේ. කියන්නේ බෑ. ඒක ඕපන් ඉෂුව එකක්. අපි හැරෙන්නේ අපි හැරෙන වෙලාවේ හැරෙන්නේ මොන රැෂන් එකකටද ඉමෝෂන් එකකටද කියන එක ඉලෙක්ට්‍රික්. ඒක සෝමත් අපිට මාකටිං ටූල් එකක් හැටියට දැන් අපි මේ ප්‍රෝග්‍රෑම් එකට කියලා දැන් සමහර කෙනෙක් හිටියා භාවනා කරන්න පුළුවන් කියලා දන්නේ නැහැ. ඒගොල්ලොන්ට බයක් තිබුණා. මෙච්චර කලින් පුළුවන් කතා කරන්න බැරුව. ඒකවල දැන් ටූල් එකක් හැටියට ගානේ අරන් එන්න කිව්වම ප්‍රයෝග ඔව් ඒ කියන්නේ මම අරගෙන ආවට පස්සේ මට දෙනවනේ මම අහන එක ප්‍රශ්නයක් මම යාගේ මහාන ධානේ කණ එකද ලේසි දෙන එකද ඒකකොට ඒත් තමයි කියන දෙන එක ලේසි මම දන්නේ මම කියන අවුරුදු 40ක් කණ එක ලේසි මට අවුරුදු 50 කරා මට මොකෝ මට කන්න දෙනවා ඒ නිසා උඹලට කණේ දෙනවට වැඩිය කණ එක ලාභයි කියලා හිතෙන්නේ නැද්ද පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න මේ ස්වාමීන් වහන්සේ කිව්වේ දැන් එතන අපිට උදව් කරන්නා කුණාවි කියන්නේ දවස් හතරක් උදව් කරා. හැබැයි යාට මේ පෙරසුලාද තියෙන සතිපාසල ගැන ඊට කලින් කියලා තිබ්බා. ඒක රෙජිස්ටර් වුණේ නැහැ. හැබැයි යා දවස් හතර පුරා මේකේ උදව් කරනකොට ජනපට කියලා ගියේ ආයන් මහත්තයත් එක්ක සතිපාසලට එනවා කියලා. වැඩි ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් සමහරක් අපිට ඒක දැන් අප්‍රිකාකි කිව්වේ දැන් පුතාට ඒක සම්‍යක් ප්‍රයෝගයක් හැටියට තමයි නේ ස්වාමීන් වහන්සේ ලෝන් එක ගෙවන්නේ ප්‍රයෝග ඥානෙ ඇත්තම නෑ මේ ඔලවලයි. ඉතින් ප්‍රයෝග ඥානය ප්‍රයෝග ඥාන කියනවා නම් අය කපුල කරන කොණ්ඩ කරනවා බේක් එක කරනවා කියලා ඒ වගේ දා ධර්ම නම් ඉනවනේ අම්මා හොයාගෙන. අනම්මන මොකුත් නෑ මෙන්න මේ එකක් අරගෙන ආවට පස්සේ මේ යම් දෙපාක කාපුලි වලක් තියෙන සිත ඕම ඕම ඕම පටල ඒකට උපක්‍රම කරන මයින් ආන්ටි වල කියන සංග ගැට ඒක ඕගොල්ලෝ දන්නේ නැහැ. ඒවා මයි ළඟ පැකට් කරන් තියෙනවා. ඒ ධනෙදීන වල මේ හැදේ හිතේ ළමයි නැත්නම් 12ක් පින්නේ. මොකක් පාඩම මේක අපි දවසක්ම දාලා හිටියා. ඒ පොඩි පොඩි කොල්ලේ කරගෙන යනවා. ඒ කතා කරලා බලනකොට ඒ අම්මා ආවම ආයෙත් මතකද කියලා ඒක පළවෙනි හැරෙන ධනෙදීන වල තිබුණු ඉස්ත්‍රිගේ මම ටිකක් හොදන්න ආවා. මට භාවනා කරන්න බෑ මම භාවනා කරන්නේ නමුත් ඒ ඒ මතකේ නිසා මම දිගටම භාවනා කරනවා මේ කොල්ලා මගේ දරුවා මම දැන් සතිපාසල කරගෙන ඉන්නවා ඒක පුදුම හිතුවක්කාරයි මේ ආවම පුදුමාකාර මම ළඟටම ආවා ඇවිල්ලා කතා කරනකොට ওই දරුවා උඹේ උනාට ඔය දරුවා මගේ මමලට ඉන්ජෙක්ෂන් එක දීලා තියෙන්නේ පරියන්ගෙට ගිහින් මෙහෙම ඇදගෙන දුවා නේද නිකන් හොදන්න කියලා නිකන් හොදන්න කියලා මම නෙවෙයි ඒක කරේ ඉතින් අපි දන්නේ නැහැ මිනිස්සයා ඒකට හැරෙන්නේ මොකක් කරලාද කියලා. එයා ප්ලග් වෙන්නේ එයාට ඕන තැන. සම්මියත් ඇත්තට සම්මියත් ප්‍රයෝගයේ නෙකේ ඉතින් වැඩි කලේ යාගේ පෙරකුසල් ඇවිල්ලා තමයි දර්ශනයකට කියන්නේ මිනිස්සයා පිටංග හොදන් ගාව කෙල්ල. ඒ ආවේ මොකක් හරි එකකට. මොකද එහෙම ගායක් තියෙන මිනිස්සුන් කා. අපි ඒක වැඩ ගත්තා. වැඩ දැන් ළමයි හම්බ වෙලා. ඒ ළමයි හතිපාසලට වැඩ මට දැන් ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා. මතකද ස්වාමීන් වහන්සේ මේ මම ඒ හැදෙච්ච නම් මටවත් ඇත්තටම ඊට පස්සේ අවුරුද්ද ආවෝ. ඒ දෙන ඩ්‍රැමැටිකලි මට කනෙක් වුණා. ඒ යුනිවර්සිටි ෆයිනල් ඉයර් එකේ කෙල්ල දෙන්නේ ඔක්කොම ඒකට කියනවා කාලා දිනන්ති යන්න අපි හොදන්න. කවදාවත් භාවනා කරන්නේ නැහැ, බණ අහන්නේ නැහැ, මොකක්වත් නැහැ. කිචන් එක සුද්ධ කරලා කියලා යනවා. ඒක ඇත්තට බලනකොට යාර වගේ නා අපේක්ෂා නොකර ඒ කරන වැඩි ඕගොල්ලෝ කරන එකට වැඩි ලස්සනයි. ඕගොල්ලෝ ඉන්නයි බලාපොරොත්තු වෙනවා. මොකක්ද කියලා. ඇයි ගැහුවට කමන්නේ මොකද මාතෘත්වය කියන්නේ ඒ වගේ දෙයක්. හැබැයි ඒක ඥානක් විතරයි. ටැක්ස්ෆුල් නෑ. එහෙම නැත්නම් ඒකට ප්‍රයෝග ඥානෙ ඉහිල නෑ. මත් බයයි ස්වාමීන් වහන්සේ වෙන දෙයක්. මෙහි හැදිච්ච ළමයිනේ දැන් වෙන මොනවා හරි කියලා මෙතෙන්ට ගෙන්නලා මම වෙන. එහෙම අර ඒ සම්බන්ධය නැති කරගන්නත් මම කැමති නැහැ. මට ඕනේ මම එයාට කීවා කොච්චර අම්මා ඉගෙන ගත්තද භාවනාව මම නොදැන් ඇත්තටම ස්වාමීන් වහන්සේ භාවනා කවදාවත් කරලා තිබුණේ මේ මේ මම ඇත්තටම අනුනාමික පිළිදෙන්න ඕනේ. කිසිම දෙයක් දැනගෙන ආව කෙනෙක් නෙමෙයි මම. ඒක හින්දා මේ පුතා එහෙම නෙමෙයි. පැය විනාඩි 45ක් පැය භාවනා කරන කෙනෙක්. එයා තමයි මට කිව්වේ Amma, you meditate. That's the best thing. Rather than you going to temple every Saturday and doing dana and all that, do this Amma. Try once for it. ස්වාමීන් වහන්සේ මොන ගැස්මට පස්සේ මට හිතෙන පුතාට ස්වාමීන් වහන්සේ එක වචන විනාඩි 10ක් කතා කරොත් ඒක හොඳ වෙයි කියලා. මොකද ඒගොල්ලන්ට සිංහලෙන් කියන දේ තේරෙන්නේ නැහැ නේ. ඒක මට තේරෙනවා. පොඩි එකක් තේරෙනවට තමයි තකතිරුකම් කියලා කියන්නේ. ඔතන මෝඩකම් කියන්නේ. ඒ තමයි ඔලොමොක්කලකම කියලා කියන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඒකට බෙදා ගන්න පුළුවන්. නමුත් ඒකේදී ෂෝට් මෙතඩ්ස් එනවා. ඒ මෙතඩ් හරියම නැචරල්. ඒක ඊස්ටරි. මේ ටැක්ට්ෆුල් මයින්ඩ් එකෙන් ගියාම කක්කා. අපි දැක්කා ටැක්ට්ෆුල් වෙනවා ඒක වෙනම දෙයක්. නමුත් ප්ලග් වෙන හැටි වෙනස්. අපි ඒ නිසා අපි ඒකට ඉඳ තියාගෙන යන්න ඕනේ. අපි මේක ඒ වගේ සබ්බභූතේසු කාටත් දීලා තියෙනවා. කැමති කෙනා ආවනේ. ආපු මිනිස්සයා දැන් මට පේන්නේ මගේ එක එක කුසී ඉපදින සහෝදරයන්ට වැඩිය මට සමාජෝකමක් තියෙනවා. ඒගොල්ලෝ මට කියනවා උඹ අපේ නෑ දැන් ඒ ඉබර උදව් කරන්න. ඔබට මට කරන්න දෙයක් නෑ මම මේක කරලා දිනා එන මිනිස්සු තමයි මගේ නෑ. එහෙම නැතු මේ ලේ නෑ තමයි නෙවෙයි. ඉතින් ඒක ඒ ලේ නෑ කියන හිතට මොකද මොකද වань. හැබැයි උඹලට ඕන වෙලා අපි මේ පාරේ ගාවි එක්කොට හරි. අනිත් විදිහට කිව්වහම දැන් අවුරුදු 40කට පස්සේ. දැන් එක එක කරා ඉන්න පටන් ගත්තා. දැන් මේ පාරේ දෙකට හත් දිනක් ආවා. හය දිනක් ආවා පවුලේ අක්කි ලක්කලා. මේ කාඩ දාඩම්බ. එකක්ක ප්‍රයෝග කරලා. ප්‍රයෝග කෙරුවේ දෙකේ ඕගනයිසේෂන් එක නා කිව්වා. අමාරු මේකේ හවුස්ෆුල් කමන්නේ ඕගොල්ලෝ එනවා නම් ඉන්න දෙන්න. ඇවිල්ලා වැඩ වුණාට පස්සේ මට පේනවා මම ඒ දවස්වල උත්සාහ කරනවා ඕම් ලබන වන්තිකුත් සාහිරවත් තියෙනවා. දැන් මම පැත්තකට හිටපු නිසා. එකයි කයිලා. ඒක ඒකෙදී අමුවම කන්න යන්න එපා. හරි ඉතිල වැඩනකන් හිටපන්. ඒකත් කණි ගහයි. දැන් ඔහොම කන්න ගියාම කණි. කන්තිකෝ කිරි අම කුපුරනවා. අමුවම කිරි සිලේ ආත්ම ස්නේහ. තමන් ආත්ම සිලේ නිසා මගේ යුතුයකමක් තියෙනවා මගේ දරුවන්ට. එහෙම නෑ අපි තියෙන සියලුම මනුෂ්‍යයන් කෙරෙහි සමානව ඉනවනම් ඒ ඒක ඒ ඒ ඒ සියලු සත්‍යයන් කෙරෙහි ඉන එක පුදුමාකාර ප්‍රොෆාමුන් ස්පිරිචුවලිටි එකක්. එන්නත්නම් මේකට කියන්නේ ස්කිල්ෆුල්නස් එක. ඒක බොහෝම අමාරු කලාතුරකින් අපි එක්ක රට ගන්නකො, ජාතිය ගන්නකො, ආගම ගන්න, පවුල ගන්නවා. කක්කා කක්කා ඒ ගියයි කියන්නේම අර බ්‍රෝඩ්නස් එකට තත්ද බල බලුවක් කරගෙන යන්න බෑ. හැබැයි අපි ළඟ ඇත්තටම කියනවා නම් ඉන්ට්‍රින්සිකලි අපි ළඟ තියෙන මානව වෙන්නේ දැන් කවුරු තත්තක් දැකපුවම කෑ ගහන්නේ. කවුරු තත්තක් දැකපුවම මුට්ටු කෑ ගහන්නේ. ඒක අපිට මානව කෙරේ තියෙනවා. මේ තේසකාරණක් නෙවෙයි ආත්මවිද්‍ය දක්ෂ මේ අක්කරලා තියෙන අපේ මනස. ජාතියක් ආගමක් රටක් බාගෙන එක්ක ඒ නිසා. ඔක්කොටම යන්න බැරිලු. ඒවා අපි සම්බුතේසු එහෙම නැත්තම් කියනවා නම් හැම දිශාවකම මෛත්‍රී පතුරවන්න පුළුවන් නම් ඒක ඇත්තටම ඉන්ට්‍රින්සික් එක අපේ බොක්කේ තියෙන එක. අර පතු මානසිකත්වයට දාපුවම අරක බ්ලොක් වෙනවා. ඒ නිසා ඔක්කොටම සමමිත සමසිත දාගෙන යන්න 10ක් කරන්න ඕනේ. කන්න ඉන්නේ නැහැ. ඇති ප්‍රශ්නේ නැති. I am questioning Sir. What is the significance of wearing the Utru It Just to indicate that I am holding 86. So even on people, those who are not wearing, they know they are having it. Just like a, just like a belt, just like an indication. Uh, he is not a 5 preceptor, he is 8 preceptor. අවසාන ප්‍රශ්න ස්වාමීන් වහන්සේ. ගරුතර ස්වාමීන් වහන්සේ පන්සිල් පන්සිල් පිළිපැදීමේ නිවන් මාර්ගයට පැමිණිය හැකිද? කාමේසු මිත්‍යාචාරා සිල්පදය පැහැදිලි කරන්න. මොකක් සිල්පද නැත්නම් පන්සිල් විතරයි කියලා කියනවා. මහදී සාදු සාකච්ඡා කරනවා දීලා පැවිදි සීලය කියලා පොත්වල පටන් ගන්න එක විශේෂයෙන්. ඊට පස්සේ කියනවා සිල්පදයක් ඕනේ කියලා කිව්වට බුදුන්සේ අන්තිම ලක්ෂෝ කියලා නැහැ. මේකයි මේ ඉහට යන්න ඕන කියලා ලංසුවක් දීලා නැහැ හිත අපිට ඉඳා ගන්න පන්ති කියලා. ඒ වගේම මෙච්චර චිත්තක්ෂණ ගානක් මෙච්චර දින ගානක් සිල්පකට පස්සේ තමයි භාවනා කියන එකක් කියලා නැහැ. සිල්පත් තියෙන්න ඕනේ. හැබැයි මෙච්චර වෙලාවක සීසන් වෙන්න ඕනේ කියලා එකක් කියලා නැහැ. ඒ නිසා මේක වටිනාකමක් තියෙනවා. හැබැයි ඒක අපි හිතන විදිහට කාලය සහ දේශයෙන් ප්‍රමාණ කරලා නැහැ. ඒක නිසා පස්සේ තියෙන එක අපි හිතනවා යම් තරම් අපි නිකන් සීලයේ කියන යෝමෙන්කට එන පළවෙනිම පියවර. ඒක නිසා සිල්පද රැකීමේදී Taman මේ කය වචන දෙක ඉක්මවා ගන්න ඒක නැතුව ඉතින් හිත ඉක්මවා ගන්න කරන්න බෑ. ඒ කාමයේ මිත්‍යාචාර කියන්නේ ඒකේ දරුණුම එක තමයි දෙදෙනෙක් දෙදෙනෙක් ඉතින් එකතු කරන ජීවිතින් අමාරකල යුතු ග්‍රාම්‍ය කෘත්‍ය මෛතුන සේවය. නමුත් ඕනාට වැඩි රූප බලන එකක් කාමීත්‍යාචාරයක්. මොනකට යනවාක්‍ය සත්‍යහන එකක් කාමීත්‍යයි වට කියනවා දසන කාමී, සවන කාමී, සමුල්ලේපන කාමී, සංසග්ගා කාමී මේ වගේ ඒක ඒ කියන්නේ වැටෙන්නේ කෙනෙක් කාමීත්‍යචාරයේ කියන මෛතුන සේනට වැටෙන්නේ දසන සවන සමුල්ලේපන ගිහිල්ලා තමයි සංසර්ගයට වැටෙන්නේ. ඒ නිසා දර්ශන මට්ටමෙම නැතර කෙරුවේ නැතුව ඒව කඩාන ගියාට පස්සේ මේක කොයි වෙලාවෙයි කියන්නේ. ඒ නිසා කාම දර්ශන වලින් වෙනවනේ කාම ශබ්ද වලින් වෙන්න ඕනේ. ඊට පස්සේ සංසර්ගයක් ඇසුරක්. ඒ ඔක්කොම වෙලා අවස්ථා හතරක් දීලා තමයි කාම මිත්‍යාචාරය කියන්නේ උග්‍ර මේක. ඒක ඉස්සෙල්ලා ඉතින් එයා ගොඩාක් අනිත් පොඩි දේවල් ගහන්න ගන්න ඉඳලා තියෙනවා. ඒක තියෙනවා සත්‍යමයිතුන ධර්ම කියලා මේ සූත්‍රයක්. ඒක රේල්පාණ ශාස්ත්‍රයේ පෙන්ලා කියලා තියෙනවා මම හිතන්නේ ඔය සාසනා කාම පොතේ. ඒක අංගුත්තර නිකායේ සත්‍යක නිවාදේ සඳහන් කරලා තියෙනවා. පෙට්‍රල් වලට ගින්දර ගෑවෙන්න ඕනේ නැහැ කට්ටු කරන්නේ. ලංකනෝන් බක්කාලාල. ඉතින් පෙට්‍රල් චෙක් වල ගහලා තියෙනවා සිගරට් පත්තු කරන්න එපා, ගින්දර පත්තු කරන්න එපා. අන්නේ වගේ තාම දන්නවනම් තමන් මේ කාමීතයෙන් වෙනවා කියනයි කියලා ඒ මෛතුන සේවනේ නෙවෙයි ඉතිසල ඇලි ගලි වාසය දැක්වීමට ආසාව කටහඬ ආන්න තියෙන ආසාව ඒව ඒකේ ෂැඩෝස් එහෙම කියලා කියලා නෑ ඒ නිසා කාමීච්ඡාචාරය කියලා කියන්නේ තමන්ට කැප නැති කාම වස්තු අනාචාරවත් විදිහට හසුරුවන. ඉතින් අපි තියෙන ඔය කාම දර්ශන රූප නිසා අපි ගොඩාක් ඒක දුර්වල කරගෙන තියෙනවා. සද්දත් ඕන තරම් අහන්න පුළුවන්. ඒ නිසා මේ ඉලෙක්ට්‍රොනික යුගයේ ඊවනිකන් එච්චරම බරපතල දේවල් නෙවෙයි. ඉතින් එහෙම වුණාට පස්සේ හරියට ගංගියුර කැවිතින කෙනෙක් වගේ කියලා කියනවා ගංගති ගලපු විලාවට. ගංග ගලවට පස්සේ ගංගියුර පුරාවට මේ කොම්මඩ කියනවා. ලෙස්සුවත් ලෙස්සන් ගඟට එන්නේ. යුරේ විදින කෙනා. ඒකත් නෙබර ඒකේ රොම්මඩ දිනන විතර. ගංගේ අයිනේ ඇවිදින කෙනා දැකීමෙන් ඇතිීමෙන් සංසර්ගයෙන් සම්ලේපනේ ඇදලා යනවා. ඒක කාම මිත්‍යාචාරයේ කියන එක වෙන කිසිම ශික්ෂා වෙන කිසිම ආගමක පාවලා නැහැ. අවරණ බෑ. මොකද මේ ජාතිය බෝ කරන්නේ ඔතන. අපි මෙකින් කාදලා තියෙන ඕකට. අපි කොච්චර හෙල්ලා කරුවත් මේ මේ මේ අන්තරේ හැදලා තියෙන්නේ කිමිකලි ෆිසිකලි බයොලොජිකලි ජාතිය බෝ කරන්නේ. බුදුජානක තනි කරෝක අනිත්තර කියන්නේ. ඉතින් කිව්වා ඒ පරාත කණේව කරන්නේ නැතුව බ්‍රහ්මචාරී ඒක කෙනෙකුට කෙනෙකුට පවරන්න රෙකමන්ඩ් කරන්න බැරි තරම් සයිකොලොජි එකට ගහන ඇඟිල්ල. අර කිසිම ආගමක් නැහැ. ඉතින් ඒ නිසා ඒ මම පැවිදෙන් දෙන කාලේ රාම්පිටි රාහුල් සාන්ති මට දවස් යක් කරලා දැනන් කරා කල්පනාමාදී ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ අම්බේලිගේ මහත්මියෝ පැවිදි වෙන්නම රහත් කරලා ඉන්නවා. <laughs> පැවිදි වෙලා රහත් වෙන්න නෙවෙයි තියෙන්නේ එවිදි වෙන්නම රහත් වෙලා ඉන්න ඕනේ. මොකද මේක පැයක් දෙකක්වත් රකින්නවා කියන එක මොන තරම් අමාරුද කියලා. මොකද ඒක අනිත්‍යකරලා මම ඒකේ කරන්නේ නැහැ කියලා ඉති ගියාම අපේ බයොලොජිකල් බොඩි එක, ෆිසිකල් බොඩි එක, කෙමිකල් බොඩි එක සමීකර හරහට යනවානේ. අන්තිම ලෝකෙ ඔක්කොම ෆ්‍රීලි ඒක කරනවා. ඒකෙන් එකිනෙකේ ශක්තිය තියාගෙන ඒක නොකරිනවා කියවා. කොච්චරද කියනවනම් මේක වර්ධලා කෙරුවත් බහින්න බැරි ලෝකයක් නේ. විශේෂයෙන්ම කාමීත්‍යාචාරය කියන එක වෙස්ටර්න් සංස්කෘතික විස්තර කරන්න ගියොත් සම්නිතර අසරණයි අනාතයි ඉෂ්ට කරන්න බෑ. මොකද ඒගොල්ලන්ට මේ කාමයේ ආචාර අනාචාර කියලා දෙයක් නැහැ. කොයි වයසේදී ඒක කරන්න කොහොමද ඒක නිකන් මේ බලන්න බලලොන්ඩ ඒක නෑනේ ආචාර ධර්මයක් ආනි වයිකක් තියෙන. ඉතින් ඒ ලෝකයක් අද රටේ තියෙනවා මේවත් සාසනයක් තියෙනවා කියලා ඇහෙන එක බව බටහිර ලෝකෙට ලොකු දෙයක් අපි දිවිච්චාවයි සංකල්පත දිවිච්චාවයි මේවා සෙලිබ්‍රේට් ලයිෆ් එකක් තියෙනවා කියන තාක්ෂණ. ඉතින් ඒක අපිට ඒ වගේ දේවල් වලදී large scale බෑ society at large බෑ මම පරිස්සම් වෙන එක තමයි කරන්නේ ඒක අවුරුදු 2000 ගානක් මේ සංග සමාජය පැවිදිලා වයි කියන එකත් ඔක්කොමලා නම් පස්වත්තර එකක් නෑ කියලා කියන්න බෑ. අඩාගෙන ඇති. නමුත් මේ ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා කියන එක හිතා ගන්න. සාමාන්‍ය කාමීසුන්ට කාවක් වෙන දේ ගැනමයි දැන් අපි දහම් පාසලේ පොඩි ළමයින්ට උගන්වනකොට මේ සිල්පදේ කොහොමද අපි පහදලා දෙන්නේ? ඒ චිත්තපටි විදිහේ ජීව විද්‍යාවේ නාම හරි ඈ උකිය දෙනවා ඒක කන මාමේ කාමේ සුවිච්චතරක ඈ සම්මෝට ඌ දන්නේ නැහැ. උන්ගේ ඒ කතාව ලැබිලත් නැහැ. ඉතින් ඒකට කියන්නේ අනවශ්‍ය විදිහට ශබ්ද රූප බලන කියන ආසාව. අනවශ්‍ය විදිහට එක එක ශබ්ද අහන කියන ආසාව. ඒක ආවල් මියුසිෂියන් ගේ මියුසික් අහන්න. ආවල් දර්ශන බලන්න. එතකොට මනපන. ඒ ඒකම කයේ තියෙන එක තමයි ඔය වැඩිවිපත් වීමත් එක්ක වෙන්නේ. රූප බලන ශබ්ද බලන ගතර සපහස ආකාර කියන එක පොඩි එකක් නම් දෙන්න පුළුවන්. ඉතින් අපි පෙන්නන එක ෂැඩෝ එක. හැබැයි රක්ෂක තියෙන්නේ මයිතුරු කියන්නේ. ඉතින් ඒ ඒකේ ළමින්ද තාම ඇවිල්ලා නැහැ. ඉතින් ඒ වගේ වෙලාවල් වලට උගන්වන්න ටීචර්ස්ලට හරි අපිට. අපි කියන දේ තියෙනවා ආයතන 6 ගැන. ආයතන 6 මේ ඇති වෙන වැඩි වැඩ ගැන තමයි වැඩි කියන තියෙන්නේ. මම පනිනවා අනවශ්‍ය විදිහට මේ කියන්නේ යුටිලිටි වැලියු ගන්නලා යන්නේ ඒක තමයි තියෙන්නේ. ඉතින් ඒක පෙන්නන එක ගිහියෙක් ඉන්නවා කියලා මල පයින් තන දැනුම ගැනීමක් තියෙන කෙනෙක්. එයාට කියන ප්‍රත්‍යක්ෂණය කියලා කියන්නේ මල පණින තන දන්නේ නැති කෙනා. ඉතින් මෙච්චර රූප බලුවොත් ඇති මින් යාට රූප බලන එක ලක්ෂරියස්. නැත්නම් ඉන්ජුරියස් කියලා හිතන්නේ නැති කෙනාට කියන ප්‍රත්‍යක්ෂණය. මෙච්චර රූප ශබ්ද අහනකොට මින් එහාට මල පණිනවා කියලා දන්නේ නැති කෙනා ප්‍රත්‍යක්ෂණය කියලා ප්‍රත්‍යක්ෂණය කියලා කියන්නේ යාගේ ආරක්ෂක භූමිය මල පණිනවා. ට්‍රාන්ස්ක්‍රිප්ට් වෙනවා. අර තේරෙන්නේ නැහැ. හැබැයි යාවේ ජස්ටිෆයි කරගන්නවා. කමක් නැහැ. එයාට පුතක් යන කියනවා ආර්යනාන්දට ඉබේම ඒ මල පනින වෙලාව වෙනකොට එයාට ඇතුලෙන් සෙන්සර් එකක් එන්න පටන් ගන්නවා. you are in the wrong domain. මම दुःखै පිළිගන්නේ විතරයි දුක්ඛ සත්‍ය දුක්ඛ දුක වශයෙන් පිළිගන්නකොට දුක්ඛ සත්‍ය බවට පත් වෙනවා ඒක ඒක භාවය කියලා හඳුන්වන්නේ මොකද සම්මතේ භාවයක් කියලා අපි කියනවා ඒක වෙනම ප්‍රශ්නයක් භවය කියලා කියන්නේ පැවැත්ම පැවැත්ම අපි විපාකම් නෑ සාමාන්‍යයෙන් වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය තමයි කුඹන හකුලන එක. ඉතින් වායෝ ධාතුව ඒක රකින්න හදන්නේ එයාට අරස කරන්න ඕනේ වායෝ ධාතුවේ හැටි. තේජෝ ධාතුවේ නමුත් මම එහෙම හිතන්නේ නැහැ මම මගේ එක රකින්න හදනවානේ. මම කියන එක අපි හිතන්නේ නැහැ වායෝ ධාතුව තේජෝ ධාතුව වගේ කියලා. අපි හිතන්නේ නැහැ ඒක මම රකින්න ඕනේ මගේ අපේ එක රකින්න ඕනේ කියලා. භාවනා පදනම් කරගත්ත ඒ වැඩ පිළිවෙලක් යනවා. ඒක මම හිතනවා මගේ භරම යුතුයකම කියලා. ඔය පටවි ධාතුවට පටවි ධාතුව රකින්න යාන්ත්‍රණයක් නැහැ. තේජෝ ධාතුව රකින්න තේජෝ ධාතුව යාන්ත්‍රණයක ධර්මයක්. අන්න මේක මම කියලා අල්ලගත්තට පස්සේ අපි ඊට පස්සේ ඒ රෝන් assumption එක නිසා පුදුමාකාර පහළවෙන්නේ ඇස් කරගන්නවා. ඉතින් මේ භවය ස්වයන්සිද්ධ දෙයක්. ඒක දෙයන්නාට නැවුවය. එනකම් මට කියලා වෙනම ජීවාත්මයක් තියෙනවා. මම මේක හදන්න ඕනේ. මේක මගේ ඩොමේන් එක මම කළ යුතුයි කියලා පටවගත්ත ගමන් මට භවයේ කියන එකේ තියෙන ධර්මතාවයට පිළිගිහිලා මගේ පුච්චල්කම් ඉන්නවා එකක්. ස්වාමීන් වහන්සේ ගියහපු ප්‍රශ්නයක පොඩසක් එක පිළිතුර ලැබුණ නැහැ කියලා දැනුනේ. ඒක කියන්නේ සෑම හටගන්නා ඉමෝෂන් එකක්ම ක්ලේශයක් ලෙස සැලකිය හැකිද? ක්ලේශයක් ක්ලේශයක් නොවන දෙයකින් වෙන් කර හඳුනාගන්නේ කෙසේද? උදාහරණයකට happy anger යනාදිය happy and anger සතුට ක්ලේශයක් නොවීමත් තරහ ක්ලේශයක් වන්නේ කෙසේද? සතුට ක්ලේශයක් තරහ ක්ලේශයක් ලෝක සම්මතයේ හේවුණා. මේක පුංචි උපමාන දෙකක් අපේ පංචස්ථානයේ කිව්වා මම කරා මේ මේ වගේ ප්‍රශ්නයට හරියයි කියලා තමන් කරන යම් කෘත්‍යයක් හොඳද නරකද කියලා බලන්න තියෙන්නේ කාට හරි හර්ට් වෙනවනම් හොඳ නෑ. තමන්ගේ අනාගතයට වැරද්දක් වෙනවනම් හොඳයි. තමන් දැන් මේ කරන දේ අනාගතයට වැරදින හෝ අනුන්ට හර්ට් එකක් වෙනවනම් අකුසල. මේ සයි කරන දේ කාටත් හානියකුත් නෑ, මත්තට හානියකුත් වෙන්නේ නැත්නම් අකුසල නෑ. අනිත් එක මේ ගිනිපෙට්ටියක ගිනිකූරු හිසේ සහ ගිනිපෙට්ටියේ පැත්තේ තියෙනවා රසායනික දේ එක එක විදියකට ගැස්නොත් කුණුවක් ඇති වෙනවා. ගැටුන් නැත්නම් දිනියන්තරක් නැහැ. ඒ නිසා ඉමෝෂන්ස් කියන්නේ ගිනිකූරු එකේ තියෙන විලිබේතුයි කිරිපෙට්ටි එකේ තියෙන බේතයි වගේ එක ගැටුමක් උනේ නැත්නම් ස්පාක් එකක් ආවේ නැත්නම් ඒක සේෆ්ටි මෙච් එකක් කියලා කියන්නේ. ඒ නිසා ඉමෝෂන් දාන්න කෙනාට ඒක සේෆ්ටි මෙච් එකක්. අපි දැන් ආවල් ඉමෝෂන් එක තියෙන එක ට්‍රාන්ස්ෆර් වෙලා නැහැ. තමයි ඉමෝෂන් එක තියෙන්නේ. ඒක එනකොටම ධන්නේම නැතුව මල පැනලා ට්‍රාන්ස්ලේට් වුණා නම් එයා ඒ සේෆ්ටි මැච් එක දන්නේ නැතුව යදිලා ඊට පස්සේ ඒකේ කුළුඟක් වෙනවා ඒකෙන් ඕනේ හානියක් වෙන්න පුළුවන් ඒ නිසා ඉමෝෂන්ස් ඇවිල්ලා යන්න පුළුවන් දන්න කෙනාට දන්නවා මගේ ඉමෝෂන් එක ඇවිල්ලා ගියා මම ඒක ඇක්ටිවේට් කරන්නේ නැහැ ට්‍රාන්ස්ලේට් කරන්නේ නැහැ ඒක එහෙම කාගෙන හිටියා ඉතින් ස්වාමීන් වහන්සේ විපාක ඉඳගත්තා සංස්කාරයක් තිබුණේ නැහැ කියලා. අත්‍යන්ත කර්මකාරයක් කිරුවේ නැහැ. ඉතින් ඔය සතුට හොඳ දෙයක් තරහ නරක දෙයක් කියලා කියන්නේ ඔය মালටි බිලියන් කම්පැනිස් වලින් ගන්න දෙයක්. දෙකම එක වගේ. එක දවසක් මම බණක් කිව්වා මේ කොළඹ හතේ. ඒ බණේ කිව්වනේ අනේක ಜಾති සංකාරයන් සඳා විසං අනිත්‍යං. ඉතින් ඒකදී මම කිව්වා මේ සම්නතුව මේ සංකාරය විතරේ හතලා අපි අපි ළඟට යනකොට ගේ හදලා ඉවරයි. ඉතින් අපි ගේ පෝෂණය කරගෙන ගියා. අවසන් නැති ගේ හදන හැටි වගේ. ආනපනේ පටන් ගන්න තැන හොයන්න ගියා මම දැක්කා. මම ඊට පස්සේ ආයෙවල් හැදිලා නැහැ. ඊට පස්සේ මේ මම කිව්වා අපි මේ මේ දැන් කරන හැම එකක්ම ඊගාව ආත්මයට පොහොර හදන්නේ. ආයි කතා දෙකක් නැහැ. මොනවා එකතු කරුවත් හරින අපි හරි වැරදි හරි ඊගාව ආත්මේ ඒක පෙළ ගැහිලා ඉවරයි. ඉතින් එහෙම කියනකොට එක්කෙනෙක් කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ මේ තාත්තයි පුතයි මේ ආත්මේ ඉඳලා තියෙන කොහොම හරි ඉඳලා ගන්න බැරි කමකට තාත්තා පුතාම මාරලා. ඊගාව ආත්මෙදී පුතාට ආත්ම වෙලා දාත්ත පුතා වෙලා ඒ ඒ ආත්මෙ දෙන්න බොහොම සමගිව ඉඳලා තියෙනවා. නමුත් පුතා ඒ ආත්මෙ තාත්තකින් පුතා මැරිලා තියෙනවා කිසිම හේතුවක් නැහැ. කිසිම විදියකට එහෙම ඉවෙන්ට් එකක් වෙලා නැහැ. උන්තර ගිය ආත්මෙ තියෙන ද්වේෂය පැංගිලා ගිහලා ඇවිල්ලා ඒක මොකක් හරි මොනුරුප්පති කතාවක් කතා කරලා ඒගොල්ලෝ කිව්වා මින් බලන්න අපි ආත්මික කරලා ඊගාත්මට ගිහිල්ලා ඒක පැහැවලා වැඩේ වෙනකොට අපිට හිතා ගන්නවත් බෑ කොහොමද වෙන්නේ කියලා. ඉතින් මම කෝ ඕගොල්ලන් කිව්වොත් එහෙම ඔය තරහ ඔය වගේ යනවා වගේම තාත්තට කරන ප්‍රේමයක් ඔය වගේම ගිහිල්ලා කරදරයක් කරනවා කියලා. තද උනේ නැද්ද කොළඹ හතිනවලා. ඒකට දුව එහෙමනම් සාචේ manussත් ප්‍රතිලාභය දුකද? දුකකිනි manussත් බව ලැබගන්නේ මම කියන්නේ ඕගොල්ලෝ ද්වේෂයේ කේන්ද්‍ර බල බල කෑ ගැහුවට අපාර වූ මේ සංසාරේ ඔබේම මුතු වේවා. ඉතින් ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනාව අර තරම්ම වද දෙනවා කියන එක. ඒ ප්‍රෙෂර් ප්‍රින්සිපල් එකට යට වුණාට පස්සේ අපිට ඇස්පින් නැතිවන්නේ මේ පෙන්වන්නේ. මුළු සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ මුළු ජීවිතේම ප්‍රෙෂර් ප්‍රින්සිපල්. ඒක සතියේ සතුට ලැබෙනවා නම් කම්මෝගෝ චිකාගෝ කෝකාරි ගමන්නේ මොකෙන් හරි සතුට ලැබෙනවා. නැවතර ද්වේෂයට වෛර කරනවා වගේ මේ සතුටෙන් ඒහා සමාන හානියක් වෙනවා කියලා කාටවත් කිව්වොත් බැඳීම නිසා ඒකෝට ඒගොල්ලන් නිකන් කුයි කුයි ගන්නවා. කිසි කරනවා වගේ. මේ මොකද අපි වෙස්ටිකේ ක්‍රමයකයි අපි ද්වේෂයට බණින්නේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ දුන්නේ තන්න මේ දුකට හේතුව පාගේ. දුක් හේනේ ද්වේෂනේ. ආදරේ ආසාව. ඒ නිසා අපිට දුක් දෙන හරියක් දුක් දෙන්නේ අපි ප්‍රේම කරපු අය විතරයි. ප්‍රේමතෝ ජායති සෝකෝ තණ්හාය ජාති සෝකෝ. කාමයේ එන හරියක් දුක් කියන්නේ අපි දන්න අපි විසින් පණවන ලද්දේ. අපි නොදන්න අපි පණවන ලද්ද කියන්නේ කිසිම කෙනෙක්ගෙන් කවදාකවත් දුකක් නෑ. ඒ නිසා ඔක්කොම සමසේ දාලා කරගන්න ගියාම කොයි එකවත් අපිට මේ මගේම දරුවගෙන් වුණා කියපහන් දුකට යදාර වැඩි නෑ. ඒක කොහොම හරි වුණා. කාගෙනිට පුළුවන් ගැටි වැඩි. කාගෙනිට බැරි මගේ එකම කියනවා නම් මේක හිතා ගන්න බෑ අපිට. ඒක නිසා කිසිම කෙනෙකුට වෙනසක් කරන්න තෝ කරනවා කියන එක තියරටිකලි කියන්න පුළුවන් ප්‍රැක්ටිකලි අමාරුයි. නමුත් භාවනා කරන යෝග ආධාරයේ සතියේ අන්‍යශීවින් කියන ක්වලිටි එක උන්නතන තියෙනවා. හැමදේ දිහාම සමානව තියාගන්න අදිස් වෙලා පැනලා මේ ජජ්මන්ටල් මෙයා කොහොමඩක්වත් කිව්වොත් හොඳයි. මෙයා කිව්වොත් කොහොමඩක් වැරදි කියන කතාවක් බෑ. ඒකට යොත්තු බලන්න. අපි භාවනා කරනකොට මම මේ විශ්ව හිතනකොට කොහොමද මේ ආත්මයක් ඒක මට ආයේ ඉන්නේ ඒක මම මේ ආත්මය අවසන් කරලා ඊළඟාසේ මම නෙවෙයි නම් යන්නේ ඒ කිය ගියාත්මවල දේවල් මේ ආත්මට අපිට කනෙක්ට් වෙන්නේ කවුද කිව්වේ භාවනා කරනකොට මම නෙවෙයි කියලා බලන්න කියලා ඒක කියලා තියෙනවා කවුද අපි දැන් මේ මම නෙවෙයි කියන එක නෑ කවුරු එහෙම භාවනාවේදී එහෙම කවුරු හරි සතිය එහෙම කියලා කියලා තියෙනවා කියලා අහන්නේ ඉන්ස්ට්‍රක්ෂන් වල කොහෙද තියෙන්නේ ඒ කියන්නේ භාවනා කරලා හතරවෙනි වට්ටමට ගියා නේද? ඒ අංකල් කිව්වේ. ඕන කෙනෙක් උනාට පටන් ගන්නකොට මේක මගේ ආත්මය නෙවෙයි කියලා කියනවා නම් මම කියනවා ද්වේෂය. ඒක නෑතර මේ මන්ද මන්ද මධ්‍යස්ථ ඉතකින් පටන් ගන්න බෑ. ටිකක් පටන් අරගන්නකොට මම ටොරොන්ටෝ කොන්ෆරන්ස් එකේදී කොන්ෆරන්ස් ඉවර වෙගෙන එනකොට එක්කෙනෙක් ඇහුවා ඊටයිනි හෙල්දි ඊගෝ ඉන් බුද්දිසම් කවුරක්වත් උත්තර දෙන්නේ නැහැ. ඒකට දැන් මේ සිස්ටම් ඉවරගෙන නැහැ කවුරුත් අචන් බම් දුන්න මයික් එක. So there is no healthy ego if it is here yes or no. ඒකකටම මම ළඟ හිටියා ඔය ඕගනයිසර් කෙනෙක් කියලා මම කව මම ওই තරම් නම් කියන්න බෑ. එල්දි විගයට පෙන්නලා තියෙනවා බුදුහාමුදුරෝ පොට්ටපාරි සූත්‍රය. විගයක් තියෙනවා. පටන් ගන්නකොට ඕලාරික අත්පත්ලාභයක් තියෙනවා. ඒක ඊට පස්සේ මනෝමය අත්පත්ලාභයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. මනෝමය අත්පත්ලාභය ගාට සංඥාමය අත්පත්ලාභේ ගියාට පස්සේ විතර ඒ මට්ටමේදී කියන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා. පටන් ගන්නකොටම කිව්වොත් මම නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා. ඉතින් තොවිල නටන්න වෙන්නේ නැහැ. ඒක මේ මූල ධර්ම දන්නේ නැති කට්ටිය භාවනා කමඨාන වලට දාලා දිනුන ඒක ලස්සනට පිට ගලවලා මහසිකාද සාන්ති දෙන්නලා තියෙනවා. මේ යෝගාවතර මනසට මේ මතිමතාන්තර දාන්න එපා. ඔබ හුස්ම දිහා බලපන්. මේ හේන දේවල් දැන් මේ වේදනාව ආවට පස්සේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා කියනවනම් දැන් හිමීට අපි ප්‍රශ්නයක් අහනවා. වේදනාව පිළිබඳ තියෙන ද්වේෂය නෙවෙයි කියලා. මම කියන්නේ මුත්තකින් ඔබ කන්න දුන්නේ. නැතිකී නොකර නොකරම කියොත් කරන්නේ එනිසා ඒක යෝගාවචර කද්දාවත් කියන්නේ කොහොමඩක්වත් අපි දන්නවා කටිපාසල මේවා කියෙන්නේ නැහැ මොකද අපි අයින් කරලා තියෙනවා ඒ රිලිජියස් එකත් අයින් කරලා පොඩි එකාට දෙන්නේ නැහැ අපි ඔය දේවල් වැඩි හිටි භාවනා කරන්න ගියාම උඟ දෙනෙක් අනිත්‍ය දුක්ඛ අනාත්මයි අනන්ත දුක්ඛ අනාත්මයි රූපය අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා පටන් අරගෙන ඒගොල්ල පටන් ගන්නකොටම පංච පාදාන ස්කන්ධව අයින් කරන පටන් ගන්නවා. ඉතින් නටන්න තෝ විලයක් නැහැ. සම්පූර්ණ. ඈ? සම්පූර්ණ. ඒ නිසා එහෙම එකක් ඇත්තේ නැහැ. පටන් ගන්නකොට මම නෑ මම නෙවෙයි මගේ නෙවෙයි ආත් එහෙම කතාවකින් නෙවෙයි පටන් අරගන්නේ. හුස්ම තියෙනවා, මැද තියෙනවා, මුල තියෙනවා, අග තියෙනවා මම ඒක හොඳට බලනවා. බලන හොඳට පතුරු ගහ ගන්නවා මුල මම කියනවා. මැද හරිය මම කියනවා. අග මම කියනවා කියලා බලලා කොච්චරක් බලන්න වෙයිද? මුලක් නැති මම නෑ මැදක් නෑ අගක් නෑ කියන්නේ එයාටම ඒක වෙනකම් මිසක් ආවා. ඒ බැල්මෙන් බලන්න නෑ. ඒ බැල්මෙන් බලන්නේ ගියොත් අර මේ කරප්ටඩ් මයින්ඩ් එකකින් පටන් ගන්නවා. එහෙම නැත්නම් assuming mind එකකින් පටන් ගන්න. මේ meditation අදහස. බොහොම සියුම් මේ වැරද්ද වෙන්නේ බෞද්ධයාට විතරමයි. සිංහල බෞද්ධයාට විතර බාහන කිසිම සිංහල බෞද්ධයෙකුට භාවනා කරුවට හරියන්නේ නැත්තේ. ඔක නිසා තමයි. මොකද ඒගොල්ලෝ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔක්කොම දාගෙන පටන් ගන්නවා. මේ හුස්මට හිත දාන කියන මේ සරල ක්‍රියාව කරන්නේ. ඒ නිසා පටන් අර ගන්නකොට භාවනා කියලා යන්නත් එපා. අනිත්‍ය දුක්ඛ නුත් එපා. ඒ සතිය වඩනවා කියන එක මේ මේ උදු විශේෂ ක්‍රියා විතරක් කරලා බලන්න. කරසන්නත් අවසරයි. ඊයේ සාකච්ඡාවෙන් පස්සේ මට වුණා මේ ප්‍රශ්නය ගැන විතරම කතා කරනවා. මමත් මේ වගේ දේවල් ගැන නන්දු නිසා මේ ප්‍රශ්නේ අහනවා. අපි භාවනා කරනකොට මේ මේ කතා කරනකොට දැන් ප්‍රශ්නේ මම තමයි මම මේ අරගන්නේ දැන් අපි භාවනා කරනකොට අපිට චිත්‍ර රූප කීප දේවල් විකාර දේවල් තියෙනවා එතකොට මේවා පෞපල දෙන අකුසල්ම නෙමෙයි කියන්නේ අපිට ඇට හැකිල්ලක් දක්නවා ඒ වගේ දෙයක් නැත්නම් ගෑනු කෙනෙක් දක්නවා ඒවා මල දෙන විපාක දෙන අකුසල් නෙමෙයි නමුත් කියලා මම හිතනවා නමුත් අපි දන්නවා මේ අපි කරන කියන සියලුම කර්ම අතීතාන්තරවල අපි කෙරේ ගලාගෙන ඒවා ප්‍රතිඵල අපි කෙරේ ගලාගෙන යන ස්වરૂපයක් තියෙනවා. ඒකට ධර්මයේ මම හිතන කියනවා අසෝ කියලා. එතකොට අපි පැහැදිලිව තේරුම් ගැනීම වැදගත් මේ ආශ්‍රවයි ඵල දෙන කර්ම අතර ඇති වෙනස. ඒ කියන්නේ අපි සතික් මරුවොත් ඒකේ ප්‍රතිඵලයක් අපිට ආපහු වෙනවා ඒක අක්ෂර කර්මයක් කියලා අපි කියනවා. නමුත් අපි සංසාර ගණන් වල කියන සිරිත් පිරිත් බලපොරොත්තුම් ඒවා මේවා අපි කෙරෙහි මේ පුරුදු පුහුණු කරන්නේ අපි කෙරෙහි ගලාගෙන යන ආශ්‍රව කියලා. ඒකට මේ දෙක ගැන තමයි මම හිතන්නේ අපි අතරින් කතා වුණේ. ඒක සානහසෙත් මේ ගැන ක්ලේශයන් සහ ආශ්‍රව අතර තියෙන වෙනස පැහැදිලි කරොත් වැදුණා ඒක හිතනවා අපි අපි අතර කතා වෙනවට වඩා ඒ වගේම කුසලයේ අකුසලයේ ගැන කතා වුණා. දැන් සානහසයෙන් බැලුවත් මේක පැහැදිලි කිරීමක් අවශ්‍යයි කියලා. ඒක කතා කරන්න එපා. මම දන්නවා මේ වෙනකොට හැම කෙනාම කතාවට පෙළඹිලා ඉන්නවා. ඒකට මම චෝදනා කරන්නේ අද. නැත්නම් විකිට ඕගනක්. එක්කෙනෙකුට ඔක කතා කරන්න ඕන කමක් නැහැ. මට කතා කරන්නත්. මොකද මේ වෙලාව දිනවා. ඒක ප්‍රධානම දේ. දෙක කර්මයේ තියෙනවා කර්මපත කියලා જાතියක් ඒක අනිවාර්යයෙන්ම ඊගාවාස්මදී පරිසම් වෙනවා. සතුමෙන් හොරකම් කිරීම ආදී ඒ හතක් කර්ම තියෙන ඒ ඔක්කොම ආය කතා දෙකන්නේ අපාගාමී. නමුත් මේ පත භාවයටපත් වෙච්ච නැති කර්ම ශක්තිය තියෙනවා. ඒවා දීප්ත ධම්ම වේදිනී උපපද වේදිනී පරපරාපරිය වේදිනී කියන දීප්ත ධම්ම. අපරාපරිය දීප්ත ධම්ම උපපද කියන දෙකට වැටෙනවා. ඉතින් සාමාන්‍ය විපාක ප්‍රවෘත්ති අතේ දෙනවා. හැබැයි අර වගේ නහයෙන් ඇදගෙන යන්නේ නැහැ. ඒකට අදක්ෂ වුණොත් ඒකෙන් අලුතෙන් කර්ම රැස් කරගන්න. භාවනා කරලා දක්ෂ වුණොත් කර්ම රැස් කරගන්න තුයි එහෙම කෙරෙන්නේ. ඉතින් ඒ නිසා මේ කර්මපත කර්ම විශේෂය බුදුජානකගේ සඳහන් කරලා තියෙනවා අපි දන්නේ බොහෝම ඩිංගිච්චයි. මේ ගැන කතා කරන්න පටන් ගන්නකොට පිස්සු වෙනවා. ඒක අපිට කොම්පීල් කරගන්න බැරි විශයක්. බොහෝම ඩිංගිත්තක් අපි දන්නවා. ඒ නිසා අපිට තමන්ගේ එකවත් හරියට කියාගන්න බැරි නිසා අනිත් කෙනෙකුට කියනවා අපි ගෙස් කරන්න පුළුවන්. මේ මේ තියරි හැදෙන්න මෙහෙම වෙන්න පුළුවන් කියලා. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන් කරන්නේ සිල් දකින්නකොට කර්මපත වෙන්න තියෙනවා. සතුන් මැදින් හොරකම් කියනවා අමිත්‍යචාරේ. බොරු කියලා සත්‍යන පරිසත්‍යන කියන හත කර්මපත. ඒවත් කියනවා අනිවාර්යයෙන්ම ඊගාවාත්මයට බලපාන. ඒ කියන්නේ අපි දෙහිලා දීලා තිබ්බා වගේ කරා. ඒ අමතරම තියෙනවා ඒව ඒකවල විත ධම්ම වේදිනිය වශයෙන් මේ ඊගාවාත්මික මේ අපේ ඒත් තියෙනවා සමහරක් ඉස්තේක ඵල ඊගාවාත්මික යනවා. මොකද සමහරව තියෙන ඒ වගේ භවයේ තීන්දුව කරන්නේ යන භවයට ඒකට කියන ප්‍රවෘත්ති කර්ම බාටපත් වෙනවා. එහෙම ඉවත් තියෙන නිසා මේ කර්මය කියනකොට පරිඋත්ථාන වීතික්‍රම භූමිය පරිඋත්ථාන භූමිය අංශේ භූමිය කියලා කටගස් කරන කමක් තුනක් තියෙනවා. පරිසම් දීමේ කටුකුත් තුනක් තියෙනවා. හැබැයි ඌ ඒ විතරම ඇත්තටම හිම කුටි කපලා පෙන්නන්න බෑ ඌ අතර තියෙන ග්‍රේඩේෂන් එක. අර කියලා දෙන්න ඕනේ නිසා පුදුජානනාසේ අර පොඩි උන් තේන භාෂාවට දාලා තියෙනවා. ඒ සමස්තයක් වශයෙන් කියලා මේක කන්ක්ලූසිව් කොම්ප්‍රිහෙන්සිව් උත්තර දෙන්න බෑ. මේක විශේෂ ශ්‍රේෂ්ඨාල විශේෂ. කර්මශේ උම්මත්ත කරන විශයක් කියලා. සුදේන් අපි බැදිම වුණොත් අපි බලනවා ධර්ම දෙයකට දාන්න බෑ නම් අපි තමයි කර්මජ හේතුවක් වෙන්නේ කියලා කියනවා. අපිට කොම්ප්ලීට් කරගන්න බෑ. ඒ ඒක තව කෙනෙකුට ඒතු ගන්නලා ඒක උත්සාහ කරාට ඒතු ගන්නේ නැති කියලා කියන්නේ. සංඝන්සේ සුචිතියර ආස්ත්‍රෝ ගලාගෙන යනවා කියන එකයි. ආස්ත්‍රෝ කියනවා රුපියන්නේ මේ කොහොමද මේ ගලාගෙන යන ආශ්‍රවයෙන් මේ නදී අපි ගලාගෙන යනවා මේකෙන් භගවත් ලෝකයන් වහන්සේ ගැලවෙන්න මාර්ග දිවෙනක් තියනවාද කියලා වගේ කතාවක් අහනවානේ. සිතබ්බන්ති ලෝකේ තේසෝතානං කීත්‍ය සවන්ති සම්බන්ති ලෝකේ සෝතානං කිම්පිතියේ සෝතාන සංග්‍රහ රූහි තමයි දිවෙන්නේ කියලා ඒක දිවෙන කතාවක් නෙවෙයි කියන්නේ හැම පැත්තම ක්‍රොස් කරන්ස් තියෙනවා. දිවක් පාලනය කරගන්නේ කොහොමද නැතර කරන්නේ කොහොමද? බුදුසසුන කියනවා යම් පාලනයකට ගන්න පුළුවන් සතියේ නතර කරන්න ප්‍රඥාව අවශ්‍යයි. ඉතින් අපි ඉස්සරහන් කරන්නේ අපේ තුළ මේ ක්‍රියාත්මක වෙන්නේ ක්‍රොස් කරන්ට්ස් කියලා තේරුම් ගන්න. මේ වෙලාවට මේවා තියෙනවා අතීත කරපු එකක් තියෙනවා. ඒ වගේ ඒක මට්ටම් තියෙනවා. අන්න ඒක තේරුම් අරගන්න අපි නිතරම සතිය අවදි කරගෙන හිටියොත් මේක මම කියාගෙන මගේ කියන පංගු පිළිගෙ දෙන්න නැතුව වෙන දේ වෙන හැටියට දකින්න පුළුවන්. නැත්නම් අපි දකින්නේ හැම වෙලාවෙම බයස්නේ. හියුමන් එරර් එක තියෙනවා. සතිය වික්‍රමයි human එක නැතුව තියෙන්නේ. ඒකේ තියෙන දෝෂය තමයි සතිය දකින දේ සතිය දක්ව විදිහට කියා ගන්න බෑ. අපි ඒක කියනකොට අපේ ඒරකට දානවා. අපි ඉන්ටර්ප්‍රීට් කරනවා. එතකොට අහන්නේ කරහට එන්නේ බ්ලර් වෙලා. ඉතින් මේ දකින දේ දකින වශයෙන්ම කියන්න පුළුවන් නම් ආර්ය தත්තට පත් වෙනවා. අපි කියනවා සියලු කෙලෙසුන් නැසත් නැත්නම් සියලු ආශ්‍රව නැත්නම් ආස්භාවයපත් නැහැ කියලා ගන්න පුරාණ සංඝාමී. හැබැයි කියලා නැහැ සියලු කර්ම නසා රහත් වෙනවා කියලා කතාවක්. කියන්නේ බුදුහාමුදුරුවන්ට ඔය රහත් වෙලා බුදුන් බුදු වෙලා ඊට පස්සේ කම කල දුන්නා කියන්නේ එතන මේ අපිට පේනවා පැහැදිලි වෙනසක් තියෙනවා මේ ආශ්‍රව දරාගෙන ආශ්‍රවය මේ ඵල දෙන කර්මයි අතර. මේක යසන්නේ පොඩි ඒ කර්ම කියලා කියන්නේ ඒකේ තියෙන ක්‍රියාත්මක වෙලා වෙන්නේ නැහැටි. ඒකට අවශ්‍ය කරන සෝස් එක තමයි අනුසය ආසව ප්‍රකල්පන ඒ වගේ දේවල් වලට ඒව විතරම කියන අපි ගාව ඒව එකට පණ එන්නේ මම අදක්ව හැසිරුණා දක්ෂව හැසිරුණොත් ඒවා එහෙම නල්ලන් ගොයි කරන්න පුළුවන් දැන් කර්ම වෙනවා කියලා කියන්නේ ඒව ඇවිල්ලි වල ප්‍රොසෙස් වෙලා දැන් ඒක වීතික්‍රමණය වෙලා ඒ නිසා කර්ම සියලු කෙලෙස් ඉලීම නෙවෙයි හිතෙන අපි සාපේක්ෂව පුළුවන් තරම් අඩු තැනකට යනවා කේවල පරිසුද්ධ භාවයක් ලබන්නේ පරිණිරවාණය සෞපද්‍ය නිර්වාණය අපි සාපේක්ෂව අදුම තරගේ පවත් කරනවා. මේ භවය සලායතන පවතින තාක්කල් සලායතනට හා සම්බන්ධ දුකක් තියෙනවා. ඒ දුකේදී යම් කර්ම ප්‍රමාණයක් ක්‍රියාත්මක කරනවා. සර්වඥාන්සර සවධාන භවයේ කර්ම 12ක් පටන් ගන්නවා. ඉතින් අපි ගැන කුමන කතාවක්? ඉතින් ඒ නිසා කර්මය කර්මක්ෂය කිරීම කියන එක 100 100ක් කෙලවර කිරීමක් සඳහා වෙනවා කියලා බුද්ධ ආගමේ පරිනිර්වාණය මේ කය තියෙන තාක්කල් ඒකට මේ යාමන පිළිසිබක්. ඒකත් සිද්ධ වෙන එක විකර්ම විතර කරන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයාට ඒක දරා ගන්න බැරි හෝ එහෙම නැත්නම් එක්ස්ක්‍රූෂියේටින් දුකට ඉන්නේ නැහැ. හැබැයි දුක් වෙනවා. ඒවට කවදාක පිළියම් හොයන්න යන්නේ නැහැ. දන්නවා මේ කර්මාන රූප වෙන නිසා පරිශන කරන්න යන්නේ. බෙහෙත් කරන්න යන්නේ නැහැ. සුරසානන්ද සියලු කෙලසුන් නැසාරාස්මයි කියන්නේ කෙලසුන් කියන්නේ කෙලසුයි කර්මයි කියන දෙක. දුක්ඛ ක්ලේශ කර්ම මේ කියන්නේ වස්තුකාම ක්ලේශකාම කියලා දෙකක් තියෙනවානේ. ඉතින් ඒ නිසා මේ වස්තුකාමයේ අයින් කරුවට පස්සේ ක්ලේශකාම වලින් බලපෑමක් එනවා අපිට. නැත්නම් කාම ගුණ අයින් කරලා පස්සේ කාම සංඥාවල බලපෑමක් එනවා. ඒ නිසා රහත් වුණත් මේ ෆ්‍රික්ෂන් එක නැති මැෂින් එකක් දුවන්න බෑ. අදුම ෆ්‍රික්ෂන් එකේ දුවන්න පුළුවන්. සාපේක්ෂව අඩු තත්යකට යන්න පුළුවන්. ඒකේ පරිණිතවාණයේදී ඉවරයි. අනේ ගානේ පස්සේ ඔය කියන පර්ෆෙක්ෂන් එකට තියරිකල් මැක්සිමම් ලෙවල් එකට යන්න පුළුවන් මේ વિશે පුළුවන් තරම් විස්තර කරලා දීලා තියෙනවා සර්වඥ වහන්සේ කාර්යසා කර්ම බලයත් ඒ වගේ පුරුප්පත්ය තමයි කවදාකවත් කීයක අවබෝධ කරන්න බෑ අවබෝධ කරන්න ගියොත් උත්සාහ කළොත් උම්මත්තක වෙනවා කියන්නේ චිත්ත විදේ කර්ම විදේ සත්ත්ව විදේ වගේ දේවල් අමාරු කොම්ප්ලීට් කරනවා ඉන්සර්ට් කර්ම නිර්වාණය තමයි 0 වෙන්නේ ඒකල් මිනිමල් වේරියේෂන් ෆ්ලක්චුවේෂන් තියෙනවා ඩීප් ෆ්‍රික්ෂනල් පාත් එක යනවා. ෆ්‍රික්ෂන් එක අඩු. ඒක නැත්තම් ස්මූත්නස් එක පර්ෆෙක්ට් නැහැ. මැෂින් එක දුවන තාක්කල් ෆ්‍රික්ෂන් එක අඩු කරන්න බෑ. කවදාකවත් 100% efficiency එකක් ගන්න බෑනේ මැෂින් ස්ලෝ රන් එකේ ඩීප් පාත් efficiency එකක් ඒ ෆ්‍රික්ෂන් එකක් තියෙනවා. ඒ වගේ තමයි අපි ජීවත් වෙන තාක්කල් මේක තරින්නේ ඒක ඒක දේවල් අදිනවා. නමුත් ඒක දරා ගන්න බැරි මට්ටම දෙන්නේ නැහැ. ආවත් ඒ කාකරි දොස් කියන්නේ නැහැ. ඒකේ අවුලක් ඇති කරගන්නේ නැහැ. මේ දන්නවා මේ ජීවත් වෙන කමයේ කියලා ජීවත් මේ කිව්වනට පස්සේ මේ කිවරයි කියන කේවල පරිසුද්ධ භාවයට යන බව තේරුමක් තියෙනවා. ඒ නිසා ඒක මම ජීවිත කියලා හිතා හන්දයි කියලා කතාවක් තියෙනවා. තේනවා. ජීවිත කියලා හිතා හන්දයි කියන එක තේරෙනවා. නෑ. මේක කියලා නෑ. සාමාන්‍යයෙන් මම තමයි මේ මට වැඩි වැඩි දෙයක් සමාජ වෙනපත් වෙනකොට ඒ ක්ලේශයන් අකුසල් ඒව දේවල් කරන්න තියෙන හැකියාව නැති කරගෙනයි ඒ හතරපත් වෙන්නේ. එතකොට අන්නේ ඉතන අර ආශ්‍රවයන් එලෙසම සම්පූර්ණ නැසනා කියන තේරුම මම හිතාගත්තේ ක්ලේශයන් ඒ වගේ දේවල් ඇති වෙන්න තියෙන හැකියාව සම්පූර්ණයෙන්ම අයින් කරනවා කියන එක. ඒ එහෙම එහෙම අපිට ප්‍රකාශන කරන්න බෑ. එහෙම හරි ප්‍රකාශන කරන තරම් අපේ මොලේ පිරිසිදුකමකුත් නැහැ. කර්මේශා කර්ම විශ්ේ වගේ එක වාක්‍යයකට දාන්න පුළුවන් දෙයක් නෙවෙයි. බොහොම කොම්ප්ලිකේටඩ් දෙයක්. අපිට පුළුවන් අඩු කිරීම කරගෙන යනවා. හික්මීම කරගෙන කරගෙන යන්න පුළුවන්. ඒක අපිට තේරෙනවා කිලෝරක් නැහැ. ඉස්සෙනා කියන්නේ මේ දැන් ලොකු ලොකු අමාරු කරුවට ඉන්නේ ඉන්නේ ඉන්නේ සිව් මෙවුවා කිලවරක් නැහැ. ඒ යනවා යම් යම් කර්ම රැස්වීමක් සිද්ධ වෙනවා. ඒක බොහොම ට්‍රිවියල්. මේක කල්පනා විදිහට පොංගාන දැනති කර්ම නෙවෙයි. ඒ අනුවීම් පිළිබඳව එතන එතන සාක්ෂියක් තියෙනවා. අලුතේ පැක් කරන්නේ නැහැ. පරිසන්දනේවත් මම කාගවත් දොස් කියන්නේ නැහැ. වරදොල වටහා ගන්න කියන්නේ නැහැ. පැමිණි දුක් පැනිදායි කියන්නේ. එන දුකට බාර දීගෙන යනවා. එයා ඒක ඇට්‍රිබියුට් කරන්න යන්නේ නැහැ. ඇනලයිස් කරන්න යන්නේ නැහැ. ඒ මෝඩකමටවත් අඥාන උපේක්ෂාව නිසා නෙවෙයි. එයා කොච්චරක් වුණ කර හිටියා. පෙරකල කර්ම විපාක වහරේ ඉන්න පුළුවන්. ඉවත පම්පපුව කියලා එක තමයි. දැන් විනාඩි 20ක් වැඩි කරලා ගන්න තියෙනවා අපිට විනාඩි 40ක් තියෙනවා ධර්ම භාවනා සඳහා අපි මෙතනින් අපේ සාකච්ඡා ප්‍රතිවාර සමාප්ත කරන්න බලමු සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම පුරුවන් තරම්